අවසරයි ගෞරවනීය සංග්‍රහණේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ 206 වෙනි භාවනා වැඩමුළුවේ අද පළවෙනි දවසේ දේශනාවලියේ පළවෙනි ධර්ම දේශනාවයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා භා පහතබ්බා දස මිච්ඡත්තාති තී වරුණීය මහා සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට මුළු දීලා ඉන්න වෙලාවේ ඒ වටිනා කාලයක් පැයකටත් වැඩි කාලයක් ගත කරනවා මේ ධර්ම දේශනාව සඳහා. ඉතින් ධර්ම දේශනාවෙන් අපි වැඩමුළුවට අවශ්‍ය කරන ඒ මූලික උපදෙස් ලබා දීම කරනවා. ඉතින් මේක අපි වැඩමුළුව වෙනුවෙන් සාමූහිකව සහ පෞද්ගලිකව කරන අනුග්‍රහයක්. ඉතින් මේ විදිහට සියලුම දෙනා එකතු වෙලා එහෙම අනුග්‍රහ කළ යුතු බව නැත්නම් අනුග්‍රහයකින් තොරව මේ ලැබිච්ච විවේකය අර්ථක් අර්ථයේ සැලසෙන්නේ නැති බව සරුවචනාංශේ ඒ මහා බෝසතාණන් වහන්සේ නමක් වශයෙන්ම දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා සම්මා සම්බුද්ධත්වයට පස් වුණාට පස්සේ සඳහන් කරනවා පංචෛ බිත්ති භික්ඛවේ අංගේ අනුග්ගයිතා සම්මාදිට්ඨි චේතෝ බල විමුක්ත්‍යාච හෝති චේතෝ බල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤා බල විමුක්ත්‍යාච හෝති පඤ්ඤා බල විමුක්ති සමාපත්‍යාච කියලා තම බලාපොරොත්තු වෙනවා නම් ඒ චේතෝ බල විමුක්තිය නැත්නම් ප්‍රඥා බල විමුක්තිය ඒ දෙකෙන් කොයි එකට හෝ අවශ්‍ය කරන ඒ දෘෂ්ටිය ඍජු වීම සඳහා පස්විදියකට දිට්ඨිජු කම්ම කියලා මේකට කියනවා නැත්නම් අනුග්‍රහ කළ යුතු ආකාර පහක් ඒ ටික මෙතෙන්ට එනකන් අපි මේ විවේකයට එනකන් වැඩමුළුවට එනකන් උපයාසපයා ගන්නලද කරුණ වලට අපිට ඥාණි තිබුණට මින් එහාට ඥාන වර්ධනය වෙන්න මේ කාරණා පහට අපි හිත යොදන්න ඕනේ. නැත්නම් වැඩමුළුවේ ඉන්න පිරිස මේක හිතර ගන්න ඕනේ. හිතර ගත්තොත් වැඩේ වැඩමුළුව ක්‍රියාවත් වෙනවා. ඉතින් ඒ විදිහට හිතට ගත යුතු දැනමිතිකම් පහෙන් එකක් තමයි සීලය. ඉතින් ඒ නිසා අපි ඔක්කොමලා එක සීල මට්ටමක ඉන්න ඕනේ. නැත්නම් සීලාචාර වෙන්න ඕනේ. හික්මෙන්න ඕනේ. සීතල වෙන්න ඕනේ. ඒතකොට පේන්න ඕන ඕනම කෙනෙකුට මේ ඇත්තෝ වැඩමුළුවක ඉන්න පිරිසක් කියලා. ඒ නිසා අපි දුපැන ඇවිදින්න යන්නේ කාලසටහනට අනුව ඒ හික්මෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ හික්මීම අපේ ලොකු සාන්තින කාලේ මතක් කරේ තමන් වැඩමුළුවක ඉන්න බව සිහිපත් වෙන්නේ මේ සුදු රෙද්ද දකින්නකොට. තමන් වැඩමුළුවක ඉන්න බව සිහිපත් වෙන්නේ අනික් සුදු ඇඳගත්ත කට්ටියත් එක්ක ඉන්නකොට. ඒ ඒ හැසිරීමෙන් ඒ වෙලාවට කලාවට වැඩ කිරීමෙන් මේකට අපි කියනවා හිත අලුත් කරගන්නවා කියන. අපි gedara dore ගිහිල්ලා අපි දන්න පරිසරයට ගියාට මේක වෙන්නේ නැහැ. එතකොට හිත නිකම්ම හැල්ලු වෙලා යනවා. සාමාන්‍ය කෙනෙක් බවටපත් වෙනවා. දැන් අපි වැඩමුළුවක ඉන්න කෙනෙක් ඇයි අපි කවුරු හරි දෙන දෙයක් කාලා කලින් චෝදනා කරගත්ත කාලසටහනට අනුව ශික්ෂාපදවලට කරුකල ජීවත් වෙනවා. ඒ නිසා ඒක සමූහයේම මේ ක්‍රියාවලියට ශික්ෂාපදවලට ගරු වෙච්චාම ගරු කරන්නේ අනේනකොටත් ඒ දකින්නැත්තෝ සතුටටපත් වෙනවා. මේ ඇත්තෝ Tamange හික්මීම දන්නවා කියන. එක එක කෙනෙකුට සතුට වෙන්න පුළුවන් අපේ ජීවිත කාලේ දෙම්පිච්ච හොඳම වෙලාව තමයි මේක. අපි විහිං ශික්ෂාපද සමාදන් වෙලා අපි රැක්කා කියලා. ඉතින් ඒකට කියන්නේ සීල අනුග්‍රහිතය කියලා. ඉතින් මේ සීල අනුග්‍රහිතේ කිසිසේත්ම පැටවිල්ලක් පැවරිල්ලක් නෙවෙයි ඉල්ලගෙන සිල්පද සමාදන් සමාදාය සික්කති සික්ඛාපදේශ කියලා තියෙන හරිම ලස්සන දෙයක් ශිෂ්ටාචාරක තියෙන තමන් විහිං ශික්ෂාපද එහෙම නැත්නම් අවතුම් පැවතුම් ඉල්ලගෙන සමාදන් වෙනවා. ඒක කරන්න බෑ නොදෙළුවෙකුට. ඒක කරන්න බෑ මිත්‍යා දෘෂ්ටියෙකුට. ඒක කරන්න බෑ යක්ෂයෙකුට. ඒක කරන්න බෑ ප්‍රේතයෙකුට. ඒක කරන්න බෑ දෙයියෙකුට. ඒක කරන්න බෑ බ්‍රහ්මයෙකුට. ඒක manuss ලෝකෙ විතරක් තියෙන సౌందර්යයක්. ඉතින් මේකට බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් බෞද්ධ සදාචාරයේ බෞද්ධ ශිෂ්ටාචාරය කියලා. බෞද්ධ සංස්කෘතිය කියලා. ඉන් එපිට සිල්පද නැතුව කරන මොනම ශිෂ්ටාචාරයක්වත් බෞද්ධ ශිෂ්ටාචාරයක් වෙන්නේ නැහැ. ඒක අශිෂ්ට වැඩ. ශිෂ්ටාචාරකම ඉන්නේ සීලේ. ඉතින් ඒක නිසා ඒක අපි අනුන්ට කියන දෙයක් නෙවෙයි. Taman පවරගෙන කරන දෙයක්. ඉතින් එහෙම පිරිසක් එක්ක හිටියත් ඇති කියලා කියනවා. එහෙම Tamanගේ අවතුම් පැවතුම් වලට අවශ්‍ය ශිල්පද ඉල්ලගෙන රකින්න පිරිසක් එක්ක හිටියත් වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති කියලා කියන නිවන් දකින්න. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි ඉන්නේ අසේවනාච බාලාන. මේ බාලයන් එක ගත කරන ජීවිතේ මොන පින කරත් අපායි. මොන තරම් පින් කරත් අපායි. ඒ මොකද අහල පහල ඉන්න ඔක්කොම ලගාව දෙන්නේ දුස්සීලකම්. ඒ දුස්සීලයන් අතර ඉන්න වෙන එක තමයි ආයි වෙනම අපායක් ඕනේ නැහැ. මේ ලෝකෙම අපායයි. ඉතින් අපි කැමැති අපායටද අපි කැමැති මේ සිල්ලුතුන් අතර වාසයද කියන එක හොඳට කල්පනා කරලා බලන්න. ඒක අපි කරන්නේ මගේ මන අපිටද එහෙම නැත්නම් මේ කට්ටියත් එක්ක ඉන්න ඕන කමටද කියලා බැලුවොත් පේනවා අපි දැන දැන දැක දැක මේක කරන්නේ. නමුත් අපි මෙහි ඉන්න කාලේ අපිට හොඳට පැහැදිලි ප්‍රකාශයක් කර දෙයි මේ ටිකේ අපි සීලයක් රකින්න. ඉතින් අදිෂ්ඨාන කරලා කරන්න ඕනේ. නිකම්ම නිකං රැකෙන්නේ නැහනේ. රකින්න ඕනේ. ආන්න ඒකට අදිෂ්ඨාන කිරීමට කියනවා සීලානුගායි. ඊට පස්සේ සූතානුග්‍රහිත දැන් මේ කරන දේ. මේ ඉන්න හැම කෙනෙක්ම විශාල දැනුම් සම්භාරයක් ඇති ඒ ඒ විෂයන්ගේ විශේෂඥගොල්ල. දැන් මේ බිම වාඩි වෙලා මේ එක්කෙනෙක් කියන දයක් අහගෙන ඉන්න කොච්චර නිහතමානිකමක් තියෙන්න ඕන. කොච්චරක් නොදන්නා නොදුරුවෙක් වාගේ. ආයතර නොදන්න කෙනෙක් වාගේ gederi ඉන්න ගමන් පොල් ගහන ගමන් බනහනවා නෙවෙයිනේ. කාර කෙලවන ගමන් බනහනවා නෙවෙයිනේ. වෙන දෙයක් කරනවා මේකටම සැදී පැහැදී ඉඳගෙන අත පිට අත තියාගෙන මුළු හදින්ම මුළු කන් දෙකෙන්ම මුළු සද්ධාවෙන්ම අහනවා. ඉතින් පැයක් අපිට මේ වාඩි වෙලා ඉන්න හම් වෙනද ගෙදර හිටියනවා. මොනවා හරි බණක් අහන ටිකට හරි කවුරු හරි කොනෙත් යනවා. අර කරපම් මේක කරපම් කියලා මේකේ නෑ. මේක හදලා තියෙන්නේ මේ පරි මේ ආයතනේ හදනකොටම මේකට බැස්සනේ වැඩේට මැස්සෙක්වත් නැහැ. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නේ කැස්ස තියෙනවා. ඒක ඉතින් ගණන් ගන්න එපා. මේ මේ වැඩේට ගියාට පස්සේ මේ වැඩේ විතරයි. ඒකට අපි කියනවා ධර්ම ගෞරවය කියලා. අපි ඒක ඇති කරන්න පුළුවන් පරිසරයක් ඇති කරලා දීලා තියෙනවා. හැම කෙනාම ඒක Taman ඒකට තරම් වෙන ප්‍රදේශයට ශික්ෂාපදයට එහෙම ශික්ෂාපදයේ ධර්මයට ඒකටම යෙදිලා අහගෙන ඉන්නවයි කියන එකම භාවනාවක්. බණක් පිළිසිදුවට ඒ සඳහාම යෙදිලා අහගෙන ඉන්නවා කියන එකම භාවනාවක් කොච්චරද කියනවනම් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා එහෙම බණ අහගෙන ඉනකොට නිවන් දකිනවා. ඒ මොකද මේ කය ඉරියව්ව එහෙම තියෙන්න ඕන නලියන්න පෙරලෙන්න බෑ. ඒතර කායනුපසනාවක් වෙනවා, වේදනානුපසනාවක් වෙනවා, චිත්තානුපසනාවක් වෙනවා, ධම්මානුපසනාවක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක සඳහා අපිමයි ගෞරවය ඇති කරගන්නේ. අපි විහිම මේක හැල්ලුවටපත් කරගන්න පුළුවන්. හැල්ලුවටපත් කරගත්තොත් ඉතින් ගෙවන්න වෙනවා. ඒක සඳහා සැදී පැහැදී බණක් අහනවා කියන එක බුද්ධෝත්පාද කාලෙක විතරනේ. දහම්සොට රජුරුවන්ගේ කතාව පොඩ්ඩක් අහලා බලන්න. ඒක බණපදයකට ජීවිතේ පූජා කරන තරම් හිතුණා. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ අහන කෙනත් දේශනා කරන කෙනත් ඒ අංග පහක් හිතේ තියාගෙන බණ කියන්න ඕනේ. මේ වෙනතුව මේ බයිලා කියනවක්, සින්දු කියනවක්, එහෙම නැත්නම් මේ දේශපාලන වේදිකාව කතා කරන එකක් නෙවෙයි මේ. අන්න ඒ විදිහට ධර්මයක් අහන්න ඇත්තටම මීට අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා ලංකාවේ තිබුණෙත් නැහැ. අපේ අම්මලාට අප්පච්චිලා ඉන්න කාලේ බණ අහන්න ඇති. නමුත් මේ වගේ මේ වැඩමුළුවකට ගිහිල්ලා ඒ කමටහම් බණක් අහන්න ලැබුණේ නැහැ. ඒ බොහොම කලාතුරකින් හම්බෙන එක. ඉතින් ඒකට අපි කරන ගෞරවය ඒ පිහිටා සිටීමට කියනවා සුත අනුග්‍රහිතය කියලා. ලැබෙන ලාභය තමයි සුතමේ ඥානි. අසුවිරු ඥාන. ඒ අසුවිරු ඥාන ලබා ගන්න පරතෝ ഘോഷය තමයි එකම දේ. අපි ඔක්කොම ශ්‍රාවකයෝ සරුවචනanse දේශකයන් වහන්සේ. ඉතින් එක්කෙනෙක් දේශනා කරනවා අනික කට්ටිය අහන ක්‍රමය තමයි ලෝකේ වටිනාම උගන්වීම් ක්‍රමය. තාරිකුත් ගොඩාක් ටීචින් ටෙක්නික්ස් තියෙනවා. ඒ එකක්වත් මෙහෙම ඉස්සරහට ගිහිල්ලා බණ අහනවා වගේ නෑ. නිසා මේක අවුරුදු 2600ම ගිහිල්ලා අද වෙනකමුත් තියෙන ක්‍රමේ තමයි. ඔය මොනතරම් ටෙලිවිෂන් වලින් ගන්නවත් මොනතරම් අධ්‍යාපන ක්‍රම තිබුණත් මේ ගුරුවරයා ඉදිරිපිට අහනවා කියන එක ඒක මේ පුදුමාකාර ආශිර්වාද දනවන දෙයක්. ඒක කියනවා මේ සත්සං කියලා. සත්පුරුෂයන් සමග එකට ඉඳගෙන වාඩි වෙන එක. ඒක හැමතැනම හම්බෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි ධර්ම සාකච්ඡාව. සාකච්ඡානුගහිතේ. අපි දවල් පැයක් විතර කරා. අද තිබුණ ප්‍රශ්න පහක් පැය භාගෙන් හමාරෙන් අපි ඉවර කරා. ඒ අනු ඒ සාකච්ඡාවත් අපි එක එක්කනගේ වගතුග ගතු කේලම් අනම්මන නෙවෙයි අස්පනා අපිට වෙච්ච දේ කතා කරන්නේ. බ්‍රහ්මෙක් දැක්කත් ඔච්චරමයි කියන්නේ. දෙවියෙක් කෙනෙක් දැක්කත් ඔච්චරමයි කියන්න තියෙන්නේ. සරමා බ්‍රාහ්මණෙක් දැක්කම ඔච්චරමයි කියන්න තියෙන්නේ. ඕක කාටවත් නෑ බෑ කියන්න බෑ. මේ ගෙතොබ ප්‍රලාපවත්වත් නව කතාවක් ටෙලිවිෂන් නාටකම්වත් චිත්‍රපටිවත් නෙමෙයි. රංගපෑමක් නෑ. එහෙම දෙයක් ගෙදර දිකවදාකත් වෙන්නේ නෑනේ. කරන්නෙම රංගපෑම විතරයි. කිව්වොත් බොරුවක්. කිව්වොත් මවාපෑමක්. මේක නෑ. එහෙම මවාපෑමක් කරුවොත් කොලි විසිකොල දාන්න. ගන්නෙත් නෑ සාකච්ඡාවක්. ඉතින් එහෙම ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ සජීවීව කරන වැඩක්. සම්මුඛ සාකච්ඡා කියලා මේවට කියනවා. ධර්ම සාකච්ඡා කියලා කියනවා. සාකච්ඡා අනුග්‍රහිතය කියන එක තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. නෛර්යානික ශ්‍රී සද්ධාර්මික විතරයි සාකච්ඡාවක් තියෙන්නේ. ওই දේව ධර්ම අදහන සුද්ධලිය විල කවදාවත් සාකච්ඡා කරන්න බෑ. සාකච්ඡා කරුවොත් අපාගත වෙනවා. සුද්ධලිය විල ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. බුදුරජාණන්සේ සකල ධර්ම අවබෝධ කරගෙන කිව්වා මම දේශනා කරනදී සාකච්ඡා නොකර බාර ගන්නත් එපයි කියලා. එහෙන් බාරගත්තොත් ඒක මේ සද්ධාවට බාරගත්තා වෙනවා. දන්නවනම් ගැළපෙනවනම් තර්කයට ගැළපෙනවනම් මනසට තේිනවනම් විතරයි ඕක අපි සාකච්ඡාවට ගන්න. එහෙම නැතුව මේ අහවල් පොතේ මෙහෙම තියෙනවා මේ පොතේ තියෙනවා කිව්වොත් අල්ලේ ප්‍රශ්න විසිකොල්ල දානවා. ඒ පොත් එපා අඹට තේරුම් දෙයි කියපන්. එතකොට අපි ඔක්කොම එක මට්ටමේ. අත්දැකීම විතරමයි අපි සාකච්ඡාවට ගන්න. ඉතින් ඒක පහෙන් එකක්. ඒකෙන් 100%ක් හරියන්නේ නැහැ. එතකොට මේ කියන විදිහේ සීලය සුතේ සාකච්ඡාව ගත්තොත් විතරයි මේකෙන් හිත කරන වැඩේට එල්ල වෙලා පිරිසිදුනොත් විතරයි සමතනුගාිතයක් කරන්න පුළුවන් මේ. හිත එකලස් වෙන්නේ. ඉතින් ඒකයි කියන්නේ අර මුල් තුන තේරෙන්නේ නැත්තම් මොකද්ද සීල කියලා කියන්නේ ප්‍රශ්න කරලා අහගන්න නිකන් කවුරුත් පැටවුවට බూరుවේගේ අකුරු පැටවුව වගේ පිට උඩ සිල්පද පටවගෙන ඉන්න එපා. ඒකෙන් තේරුමක් වෙන්නේ නැහැ. ඒක කරදරයක් කරගන්නත් එපා. පිරිසුදු කරගන්න. මගෙන් බණ අහනකොට ඒක විතරයි. සියලු වැඩ නතර කරලා අත පිට අත තියාගෙන බණ අහන. gedara හිටියනම් කඹරනවනේ මැටි පාගෙන ගොන්නු වගේ බුදුහාමුදුරනේ අපිට මේ පැය දෙන්නේ අවුරුදු 2600ට පස්සේනේ නැත්තම් මේ වෙලාවේ මොකද කරන්නේ? අයියෝ පොතක ලියන්න බැරි තරම් කක්ක වැඩ කරා. කක්කා ධර්ම සාකච්ඡා කරනකොට මේ මම අත්දකපු දේ කෙලින් කියන්නේ ලෝකයක් කොහෙද තියෙන කියලා බලන්න කිව්වොත් පචයක් නේ. අසෝලා එහෙම කියලා තිනවා අර පොතේ මෙහෙම තිනවා මේ පොතේ මෙහෙම තිනවා අත්ත පහක වැඩක් නැහැ. මැරිච්ච පොත් මැරිච්ච ආචාර්යවරු. මේකේ නෑ. පණ තිනවා උඹට මොකද උනේ? මට මොකද උනේ? අපිට අත්දකපු දේ. ඔන්න ඔය තුන නැතුව සමතයක් වෙන්නේ සභාවක් සමතයකටපත් කරන්නත් බෑ හිතක් සමතයකටපත් වෙන්නෙත් නෑ චෛසික 52 එකතු වෙන්නෙත් නෑ ඉතින් මේ තුනෙන් අපි අනුග්‍රහ කරනවා සීලෙන් සුතයෙන් සාකච්ඡා හැබැයි නිකම්ම නිකන් හිටියට සමතිය හරියන්නේ නැහැ. ඒ සඳහා ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් සීල ශික්ෂාට අවශ්‍ය ක්‍රියාකාරකම් වලින් සමත ශික්ෂාව හරියන්නේ සමත අනුගහිත වෙන්නේ අපි ගෙදර ඉඳලා මෙතෙන් දෙන්න ගන්න යම් කැපකිරීමක් කරුවා නම් සංවිධානයක ඒ ටිකෙන් ඔය සීල අනුගහිතේ එන්නේ ඒක මෙහි ඇවිල්ලා කරනවා. සීල අනුගහිතේ උනාට සමත අනුගහිතේ වෙන්නේ සීලෙක ඉඳලා ඒ වැඩ ටික කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා විපස්සනා අනුගහිත කියලා එකක්. අර පහම පෙළ ගැහුණාට පස්සේ සීලය, සුතය, සාකච්ඡාව, සමාධිය නැත්නම් සමතේ ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතයත් හරි ගියාම මොකද්ද දන්නේ නැති ගමනක් යනවා. ඒක යන්නේ ගංගා දිගේ ඉහළට. එහෙම නැත්නම් අපි දන්න සම්ප්‍රදාය කඩාගෙන යන්නේ. සම්ප්‍රදායට ගියොත් එහෙනම් වැඩි වැරදි. සම්ප්‍රදාය ගියොත් බුද්ධ ආගම රැකෙයි. හැබැයි බුද්ධ ධර්මය රැකෙන්නේ නැහැ. බුද්ධ ධර්මයේ රැකෙන්න මේ සම්ප්‍රදාය කඩාගෙන යනවා. යන කෙනාට එතනම තේරෙනවා. මේ ගමන අමුතුයි කියලා. මේ ගමන වෙන්න ගිය જાති එකක් නෙවෙයි කියලා ඒක කොයි කෙනා තේරුම් ගත්තත් කතෝලික මිනිස්සෙක් තේරුම් ගත්තත් මුස්ලිම් මිනිස්සෙක් තේරුම් ගත්තත් පිළිකා රෝගයක් හැදිච්ච කෙනෙක් තේරුම් ගත්තත් පොඩි ළමයි තේරුම් ගත්තත් එකම තේරුම තියෙනවා. ඒකට කියනවා විමුක්ති රසය කියලා. මම නිදහස් වෙනවා කියන එක තේරෙනවා. ඒක මේ කවුරුත් ඇවිල්ලා දෙන සාතිකයක් නෙවෙයි. ඒක තේරෙන්නේ ගොඩක් වෙලාවට හැම එකෙම තියෙනවා. විපස්සනා අනුග්‍රහය තමයි හොඳටම තේරෙන්නේ මම කවදාකවත් නොගිය ගමන කිසි කෙනෙකුගේ උපස්ථානයක් නැතුව කිසි කෙනෙකුගේ උපදේශයක් නැතුව මම යනවා. ඉතින් ඒක බුරුමේ පඬිසාදි කියනවා යන හැම චිත්තක්ෂණයෙම Tamanට තේරෙනවා අමුත්තක් වෙනවයි කියලා. ඒකට මේ අභිඥා ඉදර වෙන කෙනෙක් කියන කතාවක් නෙවෙයි. වෙන කෙනෙක් කිව්වට ඒක හරි විපස්සනා වෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒක තේරෙනවා නම් ඔන්න වැඩමුළුව සාර්ථකයි. එම් වෙනවා නම් කාටද තේරෙනවා අපි මෙතෙක් ගිය ගමනින් මොකද්ද අලුත් පෙතක්. නොදුඳු නොගිය පාරක අපි යනවා. ඒකට යන්න බුදුහාමුදුරුවොත් මට උදව් කරන්නේ මම්ම කරගන්න ඕන. මොනම දෙකින්වත් උදව්වක් නැහැ. මම ශිල්පීය ක්‍රමයට එක උපයන්න ඕන. ඒ ක්‍රමේ මගේම ක්‍රම සහ විදි. ඒකට එකතු වෙලා ගන්න තොරතුරු අපි ලං කෙරුවට ඒ වෙලාවට පෙළ ගස්ස ගන්න මගේම ක්‍රම සහ විදි. වෙණි අත්දැකීමක් නැතුව කාටවත් කියලා දෙන්න යන්නත් එපා. තේරුමක් වෙන්නේ නැහැ. මොකද ඕන කෙනෙකුට ওই පොත්පල්ලා ওই ටික ගන්න පුළුවන්. ඇති වැඩක් නැහැ. ඒක තමයි අන්‍යාගම් වල වෙන්නේ. ඒ සුද්ධ ලියවිල්ල කියලා දෙනවා. කවදාකවත් සුද්ධ ලියවිල්ල අත්දකින්න බෑ එකක්. දෙක ඒකේ තියෙනවා විවේචන කරන්නත් බෑ. ඉතින් බුද්ධ ආගමේ තියෙන සුද්ධ ලියවිල්ල තමයි. හැබැයි බුද්ධ ධර්මයට යනකොට ඒ ලියවිල්ල තිබිච්චාවයි මං අත්දකපු දේ තමයි උදව් වෙන්නේ. ඉතින් ඒක දැනගෙන ඉන්නවා නම් අපි දන්නවා මේ සංසාරේ මෙතෙක් කරපු සෙල්ලම් වලට වැඩිය විනාශ ගමනක් මේකේ තියෙන්නේ. ඒක නිසා අපි මේ 206 වෙනි වතාවට තමයි අනුග්‍රහිත සූත්‍රය මතක් කරන්නේ. හැම වැඩමුළුවකම පටන් ගන්නකොට මේ ਸਰුවචනාංශي දේශනා කරපු මේ සූත්‍රය මතක් කරනවා. ඒක නෙවෙයි හැබැයි දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව. දවසේ ධර්ම දේශනාව මාතෘකාව වෙනම අපි තියාගන්නවා. මේ මතක් කරන්නේ අපේ හිත චිත්තසංතාන සකස් කරගන්නවා මේ වැඩමුළුවට සාමූහික ප්‍රයත්නයේ ඉතින් කියනවා ඒකෝදි වෙන්න කියලා. ඔක්කොමලා එක නැම්මට නැමිලා හිටින්න ඕනේ. එහෙම නැත්නම් හරක්පත් දෙනෙක් කරගෙන හා මේ කොළපාගෙන උඩ පත් වෙන පත් වෙනාම ඒක ගානට ඇද්ද නැත්නම් කොළේ පෑගෙන්නේ නැහැ. අස්සෙව පස් දෙනෙක් දාලා රතයක් හදනකොට වල්ලස්සෙව පස් හතර දුවන්න ගත්තොත් රතේ ඇදෙන්නේ නැහැ. ඔක්කොම එක දිශාගත කරන්න ඕන. ඒ ලේසි නෑ අපේ අපි ඇවිල්ලා එක එක අම්මලාගේ දරුවෝ. එක එක කරාගේ රුචි අරුචිකම් වෙනස්. භින්න රුචිකත්වයක් ඇති පිරිසක්. ඉතින් සාසනික වශයෙන් අපි මේ පහට එකතු වෙනවා. ඔයින් එහාට තියෙනවා අපි කතා කරන්න යන්නේ. ඒක පුද්ගලිකව තියාගන්න. මේ පහේදී ඔක්කොමලා මේකට එකඟ වෙන්න ඕනේ. මොකද ඒක කරන්න පුළුවන් දෙයක්. අවුරුදු 2600ක් කරලා පුරුදු දෙයක්. ඒක මේ අනියන් හිරගෙදර කියන කට්ටියට දෙන දඬුවමක් එහෙම නෙවෙයි. අනේ එහෙම නොවේවා. මෙතන අපිට එහෙම එකක් නැහැ. මේක බොහොම සෙල්ලම් ගමනක් වෙන්න ඕනේ. කාරණා කාරණා තේරුම් ගන්න. ඉතින් මේක තේරුම් වුණාට පස්සේ අපි එනවා දවසේ මාතෘකාවට. එහෙම නැත්නම් මේ වැඩමුළුවේ මාතෘකාවට. ඒක සඳහා කියන්න තියෙන්නේ අපි ගන්නෙ දසුත්තර සූත්‍රය. ඒක දෙන්නේ දීඝනිකායේ 32 සූත්‍ර දින අන්තිම සූත්‍රය. මේක බුද්ධ දේශනාවක් නෙවෙයි. මේක සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ දේශනාවක්. වටිනකම තියෙන්නේ මුළු බුදුරජාණන්සේ දේශනා කරපු සියල්ලම කාරණා 100කට දාලා වගුවක් විදියට ප්‍රස්ථාරයක් විදිහට අපිට දේශනා කරනවා මේ ටික මේ වාගේ සීලයක් සහිත සුතයක් සහිත සාකච්ඡාවක් සහිත සමතයක් කරන විපස්සනා කරන කට්ටිය දැනගන්න ඕනේ. මාතෘකා දැනගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට නැත්නම් ධර්මශ්‍රේණාධිපති ස්වාමීන් වහන්සේට යුතුයකමක් තියෙනවා. මේ ගෝල බාල පිළිස අඩු ගානේ බුද්ධ දේශනාව දන්නවද කියලා. මේ PhD එකක් දෙන්නවත් ඩිප්ලෝමා එකක් දෙන්නවත් MSc එකක් දෙන්නවත් නෙවෙයි. මේ වැඩියට අවශ්‍ය මූලික තොරතුරු ටික. ඒකට හේතුව සාරිපුත්‍ර සාංශේ දැනගත්තා සරුවචනංශි පිරිනුවම් පාණ්ඩ ඉස්සල සාරිපුත්‍ර සාංශි පිරිනුවම් පාණ්ඩ බව. එතකොට හිටියා සාස්ෘරු 6 දෙනෙක්. ඒ 6 දෙනාගේම අභාවයෙන් ඒගොල්ලෝ දේශනා කරපුවා එහෙම නැති බංගස්ථාන වෙලා ගියා. ඉතින් මේ සාසනේ පිළිවෙලක් නැති වුණොත් මේ ඔක්කොම අර විදියටම නැති බංගස්ථාන වෙලා යනවා. අන්නේම නොවීම පිණිස බුද්ධ දේශනාවේ හරපද්ධතිය සාරපින්ඩය සාරිපුත්‍ර සංසය එකතෙන් කරා. ඒක මහා මානව ඉතිහාසයේ පළවෙනි වතාවට දැනුම ප්‍රස්ථාරගත කරපු අවස්ථාවක්. මේකට කියනවා ඥාන ප්‍රස්ථාන කියලා. ඊට ඉස්සෙල් දැනුම තිබුණා කවදාකවත් ගුණවත් තිබුණේ නැහැ. සාහිත්‍ය ඔක්කොම ඇරෙන කොණ්ඩයක් පීරලා කොණ්ඩ මොතරක් දාන්න ඉස්සෙල්ලා ගැට කඩලා කොණ්ඩේ පීරනා වගේ ඔක්කොම ධර්ම කොටස් කරලා කවුරු හරි දන්නවනම් බුද්ධ ධර්මයේ මෙන්න මේ මාතෘකාට එකේ තියෙනවා. හරියට පොතක පෙරලනකොට පටුනවා. වටුනේ තියෙනවා ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘක හැබැයි නම් වශයෙන්. ඒවට කියනවා නිද්දේශ කියලා. ඊට පස්සේ පටි නිද්දේශ වශයෙන් එක එකක් විස්තර කරනවා. විස්තර කරලා බලනකොට අර නිද්දේශ ටික ඔක්කොම සාකච්ඡා වෙලා තියෙනවා. උනේ නැත්තම් කතාව සම්පූර්ණ නැහැ. ඉතින් අද වෙනකොට අවුරුදු 2600ක් ගිහිල්ලා තියෙනවා. ලෝකේ ඕනෙම රහසක් තියෙන අවුරුදු 100යි. 100ට පස්සේ නැති වෙනවා. මේ අවුරුදු 2600ක් කියලා කියන්නේ පොඩි සෙල්ලමක් නෙවෙයි. මේ ස්පිල්ල පාපිල්ලක් හැදෙන්නේ නැති වෙනසට මේක හැදිලා තියෙන්නේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් ඔක්කොම දේශනා කරේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් සම්මසංගායනාවක් කරන්න ඕන කරන විදිහේ සැකස්ම සකස් කරා. ඒකට සංගීති සූත්‍රය කියලා සූත්‍රයක් හැදුවා. බුද්ධ දේශනා චින කරුණු එකේ එවුව දෙකේ එවුව තුනේ එවුව හතරේම 11 ආකාරයකට අංගුත්තර නිකායගේ පෙළ ගස්සලා ඒක කරුණු රැස් කිරීමක් කියලා සාරිපුත්‍ර ස්වාමීන් දැන් දුන්නා. මේ සංගීති සූත්‍රය කියන්නේ කරුණු රැස් කිරීමක්. ඊට පස්සේ මේ කියන දසුත්තර සූත්‍රය එනකොට දසුත්තරම් පවක්ඛාමි ධම්මං නිබ්බාණපත්තිය. මේ නිවනට යන්න මේවා පෙළ ගැස්සුවා. දැනුම දැනුම සඳහා නෙවෙයි දැනුම මානවය සඳහා. මේ පෙළගස්සපවස්සා තමයි සංගීත සූත්‍රයේ තියෙන කරුණුම නැවත දසුත්තර සූත්‍රයේ නැහැට දක්වනවා. එදා සාරිපුත්‍ර සාංශි අපි ගැන හිතලා තියෙනවා. මේ අවුරුදු 2600කට පස්සේ මේ පිරිස් ඇවිල්ලා මේගොල්ල බොහොම සැදී පැහැදී භාවනා කරાવી. ඒසොට මේ බුද්ධ දේශනාවේ අතරමැගේ කෑලි හැලුනොත් අපි අසරණයි. අපි අනාතයි. ඒ නිසා මඟදී කෑලේ හැදින් නැති වෙන විදිහට මේක මොක પરම්පරාවෙන් යන්න මාත්‍රුකා ටික පෙළ ගැස්සුවා. ඒක පොඩි වැඩක් නෙමෙයි. ওই ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් එහෙම කරන්න ගියාම ඒකේ හැම කෙනාම කරන මාතෘකා මේක මේක වෙන්න ඕන කියලා ඊට මාස ගාණකට කලින් ඒව සූදානම් කරන්න ඕන. ඒ වෙලාවට විදුලිය නැතුනොත් මොකද කරන්නේ? ඒ වෙලාවට වෙන ආපු එක්කෙනෙක් එන්න බැරිුනොත් මොකද කරන්නේ? එතකොට මේ මාතෘකාව මොකද්ද? මේ මාතෘකාවේ අනුමාතෘ ඔක්කොම එකට සකස් වෙලා තියෙනවාද? මේ මිනිස්සු මේ දිගට ඉන්නකොට කණ්ඩ දෙන්නේ කවුද? බොණ්ඩ දෙන්නේ කවුද? මේ කාලා අතන මෙතන කොළවිසි කිරුවොත් කවුද ඒව එකතු කරන්නේ? මේ සීරම සාකච්ඡා කරන්න ඒක අද වැඩක් කරන්න කියම අපිට තේරෙනවා. ඒතකොට සාරිපුත්‍ර සාංශි අවුරුදු 2600කට ඉස්සෙල්ලා මේ සරුවච්චන් වහන්සේ පයින් ගිහිල්ලා අවුරුදු 45ක් එක එක්කනට දේශනා කරුවා මේ වගේ රෙකෝඩින් යන්ත්‍ර තිබුණේ මේ වගේ විශාල පිරිස හිටියෙත් නැහැ. සමහර ධර්ම දේශනා කරපු එක්කිනෙකුට දේශනා කරේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පස්වග මහණුන්ට ධර්ම දේශනා කරන්න ඉස්සල්ලා ਸਰවඥාන්සේ ආලාර කාලම් උද්දකරාම පුත්‍රලා ගැන හිතුවා. මොකද මේගොල්ලෝ යම් මට්ටමකට රූප ධානය අරූප ධානය ලබා ගත්තත් දෙන්නම නැහැ. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරන කාලේ බෝධි සම්භාර පුරන කාලේ දුෂ්කරවත කරද්දී දමලා ගියපත් දෙනා. දමලා ගියා මෙයා දැන් ආයෙත් කණ්ඩ පටන් ගත්තා. ඇඟතර කර ගන්න පටන් ගත්තා. ලස්සන වෙන්න පටන් ගත්තා. එහෙනම් මොකටද අපි උපස්ථානය කරන්න කියලා අතහැරලා ගියපත් දෙනා තමයි දැක්කේ ඊගාවට බණ කියන්න ඕනේ. ඉතින් එතෙන්ද යනකොට මේ පස් දෙනා කිව්වා මෙයා ඔය එන්නේ අපෙන් උපස්ථාන ගන්න ඔය රජපෞලේ. අපි යාට උපස්ථාන කරන්න නෙවෙයි පැවිදිුනේ එක්කෙනෙක්වත් ගරු සත්කාර කරන්න එපා. අපි ඊමු වතුර එකක් තියමු චාරිත්‍රය ඕනනම් කකුල් දෙක හොදාගත්තා වයි. ඇවිල්ලා ඊමු ගෙදී සරුවචනාංශෙත් ඇවිල්ලා කකුල් දෙක Taman මහද්දේ හොදාගෙන වාඩි වෙලා පිරිසට කිව්වා මට මේ කාරණාවක් කියන්න තියෙනවා කියලා. ඔයා මොකටද අපිට බණ කියනවායි මායි එක්කම එකනේ. ඔයා කවුද අපිට බණ කියන්නේ? පස් දෙනාම තුන් සැරයක් ප්‍රතික්ෂේප කරා. ඒක සාමාන්‍යයෙන් දහම්පාසල් පොත්වල ලියලා තියෙනවා. පස්වක මහණුන් කතිකාවට ආවා. ඇයි මේ බුදුජානනාංශයේ දන්නේ නැනේ බුදුහාමුදුරුවෝ කියලා? මේ කට්ටිය නම් හිතා ඉන්නවා 18 රියන් ඇති එනකොට බුදු රැස් වීදෙනවා ඇති කියලා. ඉතින් බුදු රැස් වීදෙනවා පස්වක මහණුන් කොහොම කරයිය? කෙරුවේ අඳුරන්න බෑ. හිතුවේ අපේ ලාභ සත්කාර උපස්ථාන ගන්න එනවායි. බුදුජානනාංශයේ පුදුමාකාර උපක්‍රමයකට තමයි මේ පස් දෙනාට ධර්ම දේශනා කරේ. ඊට මේ පත් වෙනාට ධර්ම දේශනා කරන දැන් කොණ්ණඤ්ඤ සාංශේ පළවෙනි දවසේම ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරනකොටම යං කිච්ච සමුදේ ධම්මං සබ්බන් දන් නිරෝධ ධම්මං කියලා සමන්නාංශයේ අවබෝධයේ වචනෙන් ප්‍රකාශ කරා. කමඨාන් සුද්ධ කරා. ඊට බහුවෙන්ද කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ අතුළු කට්ටියක් පින්නපාතේ ඇරිලා තුන් නමක් ඉස්සරහින් තියාගෙන ඒ තුන් නමට මුළු දවසෙම භාවනා වැඩමුළුවක් මෙහෙවුවා. වප්ප ස්වාමීන් වහන්සේ දෙවෙනි දවසේ සෝවන් වුණා. ඊට පස්සේ කොණ්ණඤ්ඤ වප්පලා පින්නපාත කරන එනකන් ඉතුරු තුන්නම තියාගෙන දැන් දවස් පහක් මේ අලුත් බුදු වෙච්ච ගමන් බුදු කෙනෙක් පස් දිනක් ළඟ තියාගෙන දවස් පහක් බණ කියලා එක එකනා එක එක දවසට සෝවාන් කෙරෙව්වා. හයවෙනි දවසේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරා. ඉතින් අපි ළඟ තියෙන ධම්මචක්කපවත්තන සූත්‍රය විතරනේ නේද? අර දවස් පහේම කරපු එකම සූත්‍රයක්වත් අපි ළඟ නැහැ. කොච්චරක් විස්තර සහිතව බණ කියන්නේ නැද්ද? පොඩ්ඩක් වාඩි වෙලා ඉල්ල මට කියන්න මොකද උනේ කියලා සක්මන් කරලා ඇවිල්ලා කියන්න මට මොකද උනේ කියලා දාහන වැළඳුවාට පස්සේ මට ඇවිල්ලා කියන්න කියලා මේ ළඟ ළඟ ඉඳගෙන කමඨාන් සුද්ධ කරනවා guided meditation එහෙම නැත්නම් භාවනා මෙහෙවීම අපි ළඟ තොරතුරු නැහැ අපි ළඟ තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා පංච පංචවග්ගීය සූත්‍රය කියලා අතරමැද කොච්චරක් අඩුද කියලා බලන්න ඒතර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉඳලා මේ ටිකවත් ගුණ කෙරුවේ නැත්තම් අපි මොකක් ත්‍රිපිටකය කියලා ගනීද? කොච්චරක් අපි අහුලා ගනීද? අහුලා ගන්න යුත්තේ මේකයි අහුලාගත යුත්තේ මේකයි කියලා තේරුම් ගන්න හිටපු හොඳම ස්වාමීන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුමාකාර දුක් අරගෙන තිනවා අපි වගේ මේ පස්චිම ජනතාව වෙනුවෙන් මේක අඩුපාඩු නැතුව අඩුපාඩු කඩා ගන්න නැතුව මේක ඉදිරිපත් කරා ඒ නිසා යක්කඩිය පඤ්ඤාරාම හඳුරුස් කියනවා මම බුදුහාමුදුරන්ට මල් වට්ටියක් පූජා කරන හැම වෙලාවෙම සාරිපුත්‍ර සාන්තත් එක මලක් තියනවලු බුද්ධ ආසනේ අනේ මුන්වහන්සේ නොහිටින්න කෝ මේ සාරිපුත්‍ර මොග්ගල්ලා න්‍යායානුගත සංඝ පිරිසක් කෝ කෝ ත්‍රිපිටකය ඒ සාරිපුත්‍ර සාන්තික වෙන ගොඩක් අතර සූත්‍ර තියෙනවා මේ මේ දසුත්තර සූත්‍රයේ සුවිශේෂිකමක් තියෙනවා. උන්වහන්සේ මේ ඉස්සරහට එන ජනතාවට මේ දේහය ධර්මයේ කියන දේහේ අඬබඩු කැඩෙන්නේ නැතු වෙන්න අවශ්‍ය කරන. ඊට පස්සේ 500ක් මහරහතන් වහන්සේලා එකසලා තමයි පළවෙනි ධර්ම සංගායනාව කරේ. අර එක එකක් කැඳේ ගල බේරනවා වගේ. එක එකක් කන සුද්ධ කරලා කරලා කරලා කරලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපාලි මහරහතන් වහන්සේ සුද්ධ කළ තමයි ඉලතියි. ඒත් 45 අවුරුද්දක ධර්ම කෘත්‍යයෙන් කොච්චර පොඩ්ඩක්ද කියලා හිතා. ඒත් 45 අවුරුද්දක කරපු බුද්ධ කෘත්‍යයෙන් කොච්චර පොඩ්ඩක්ද ඔය කටින් කට ඇවිල්ලා ලේඛනගත වෙලා තියෙන්නේ. ඒක නිසා එව්ව දැනගා එව්ව අපි ළඟට එනකොට අපි හිතන්න ඕනේ මේක මේක ආශ්චර්ය ධර්මයකින් මේක රැකිලා තියෙන්නේ. ආශ්චර්ය ධර්මයකින් මේක රැකිලා තියෙන්නේ. එහෙම නැතුව දැන් කාලේ වගේ CD හදන්නයි, කැසට් ප්ලේයර් තියාගන්නයි එව්ව එකක්වත් තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධයේ දේශනා කරන්න එක රට හුණු කැලලක් පාවිච්චි කරලා නැහැ. එක කළු ලෑල්ලක් පාවිච්චි කරලා නැහැ. අද ගිහිල්ලා බලන්න උගන්නන මධ්‍යස්ථාන තියෙන පච කන්දරා. අනුන්ගේ ණයට ගත්ත කුණු කන්දලයක් උගන්නන්න ළමයි නොමග යවන්න කොච්චර උපකරණ පාවිච්චි කරනවද? බුදුරජාණන්සේ අතේ ඇඟිලි 10 තමයි ඕන දෙයකට ගත්තේ. ඇටේරියා කැලේ හිටියනම් ඇටේරියා කොළ දෙකක් කරන පෙන්නනවා. ගින්නක් දැක්කනම් ගින්න පෙන්නලා උගන්වනවා. වතුරක් දැක්කනම් වතුරක් දැක්කලා උගන්වනවා. හැබැයි ලෝකේ තියෙන උස්සස්ම දැනුම. අවුරුදු 2500ක් යනකම් පැවතිච්ච ධර්මයේ මොන්නම ටීචින් ටෙක්නික් එකක්වත් ගත්තේ නැහැ. උගෙන්නේ උපකරණ මොකුත් නැහැ. ඒ නිසා උපකරණ වැඩි වෙන්න වැඩි වෙන්න පචේ. උගන්නන දේ බොරු. ලොකු බොරුවක් කියන තමයි බොරුවක් ලොකු බොරුවක් එන්නේ පුංචි බොරුවක් වචන ගොඩකින් කියනකොට. ඒක ලොකු බොරුවක් වඩටපත් වෙනවා. අද තියෙන අධ්‍යාපන ක්‍රමය අන්නේ වගේ. මේකෙන් මොකද්ද කරන්නේ බුද්ධ ආගම මකන එක තමයි. අද තියෙන අධ්‍යාපන ක්‍රමෙන් කරන්නේ මේ පවතින සම්ප්‍රදාන කුල බුදුජානසී මේ කටෙන් පිටින වචනේ අල්ලගෙන භාවනා කරන ක්‍රමේ පැත්තකට දාලා අර නිකන් ෆැක්ටරි එකට දාලා ටින්කිරි හදනවා වගේ ළමයි හදනවා. ඔක්කොමලා ඉගෙන ගන්න මොනවද? කවුදෝ කියපු කුණාරපයක්. කොහෙදෝ තියෙන දෙයක්. අර මිනිහා මේ මිනිහා කියලා අනේ විශ්වවිද්‍යාලේ ඉනකොට මට මතකයි අපේ ප්‍රොෆෙසර්ස්ලා ඇවිල්ලා එක පැත්තක ලියන විද්‍යාඥයන්ගේ නම් පොලිබන් මේ පැත්තේ වර්ෂ ලියනවා ඊට පස්සේ හොයාගත්ත දේවල් ලියනවා ඉතින් අපි මේක කටපාඩම් කරගෙන අර කුණු හරපෙම ලිව්වොත් ඔන්න පාස් ඊ මොෝගේ වහලා අපි අපි දැකලත් නැහැ අපිට අදාළ දේකුත් නෙවෙයි උගන්වන්නේ මම පිටරට ගියාම මට මේ මේ පිදුරු හදන හැටි සයිලෝස් හදනට දැකපුවාට පස්සේ මට මතක් වෙනවා අපි විශ්වවිද්‍යාලෙ ඉන්නකොට මේවා ඉගෙන ගත්තා. මෙහෙම දෙයක් දැකලත් නැහැ. අපි කවදා පාවිච්චි කරලත් නැහැ. හැබැයි ඒකේ හරියට උෂ්ණත්වයේ මෙච්චරයි, පෝෂ්‍ය පදාර්ථ මෙච්චරයි කියලා ලියලත් තියෙනවා, පාස් වෙලත් තියෙනවා. අදාළ නැහැ. භාවනා කමඨාන් සුද්ධ කර බලන්න අදාළ දේ විතරයි ගන්නෙ. අදාළ නැත්තේ විසිකරනවා. ඒකනේ අපි මේ ගෙවල් දොරවල් අතහැරලා දාලා ඇවිල්ලා අපිට අදාළ දෙයක් කතා කරන්න මේ වෙලා ගන්නේ. ඉතින් ඒක කරනකොට සාරිපුත්තු සාංශය ඉදිරිපත් කරපු මේ දසුත්තර සූත්‍රයෙන් මේ ශේහන් කියනවා දැන් මේ යන්නේ 80 වෙනි බණ කියලා. 80 වෙනි වැඩමුළුව. ඒක ඇත්තටම කාරණා 100ක් තියෙනවා. මේ යන්නේ 80 වෙනි වැඩමුළුව. මේ දසුත්තර සූත්‍රෙම එක එක මාතෘකා තමයි යන්නේ. මේ දේශනාවලියටම මූලික ධර්ම මාතෘකාව වෙන්නේ කතමේ දස ධම්මා පහ තබ්බා කියලා. මේ බණ භාවනා කරන කෙනෙක් තමන්ගෙන් අයින් කළ යුතු ප්‍රහාණය කළ යුතු ඉවත දැමිය යුතු ධර්ම 10 මොනවද කියලා සාරිපුත්‍ර සාන්තේ උගන්වනවා. සබ්බපාපතා කරනම් කියනකොට නොකළ යුතු නොපනත්කම් 10ක්. ඒව කෙරෙනවා නම් ඔය කියන පඤ්ඤා විමුක්තියක් චේතෝ විමුක්තියක් ලබන්න බෑ. ඒ නොපනත්කම් අඩු වෙනවා නම් ඉදිරියට යන ගමනක් තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ දැන හෝ නොදැන හෝ ඒ නොපනත්කම් වෙනවනම් අර අපේ ಗುಣ චරිතෙ බිම වැටෙනවා. දැන හෝ නොදැන හෝ ඒ නොපනත්කම් නොකර ඉන්නවනම් මේ ಗುಣ චරිතය උස්සනවා. ඔසවා තැබීමක් වෙනවා. ඒක කියන ආර්යත්වයේ කියලා කියනවා. Taman ඉන්න මට්ටමේ ඔසවා තැබීමක් වෙනවා. අන්නේ විදිහට ඔසවා තැබීමක් නොකර බිම දාන හිලා දකින පහත් කරන ධර්ම 10ක් තමයි මේකෙදි මාතෘකා වෙන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ලේසි එහෙම නැත්නම් හීකඳව ගන්න ලේසි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනාර්ය පැත්ත තමයි මෙතනින් අටකට ගන්නෙ. අපි සම්මා දිට්ඨි කියනකොට මෙතන මිච්ඡා දිට්ඨි කියලා ගන්න. අරකේ සම්මා සංකප්ප කියනකොට මේකේ මිච්ඡා සංකප්ප කියලා ගන්න. අරකේ සම්මා වාචා කියනකොට මේක මිච්ඡා වාචා කියලා දාන්න. ඒතර මේ වචන දෙක පාරු වෙනවා සම්මා සහ මිච්ඡා. මිච්ඡා කියන එක අපි සිංහල දාන්නේ මිත්‍යා කියලා. ඒක සංස්කෘත වචනේ. බොරු. එහෙම නැත්නම් සෝබඩි. සම්මා කියලා කියන්නේ හරි නිවැරදි පුලුල් මාවත. මිච්ඡා කියලා කියන්නේ පාටු පරමාර්ථ ඉෂ්ට කරන බොරු වැඩ. ඒ නිසා අපි ගියේ වැඩමුළු දෙකදී සම්මා දිට්ඨිය වෙනුවට මිච්ඡා දිට්ඨිය සම්මා සංකප්ප වෙනුවට මිච්ඡා සංකප්ප සාකච්ඡා කරා. අපි මේ වැඩමුළුවට ගන්නෙ මිච්ඡා වාචා කියන තැන ඉඳලා ඉදිරියට. ඒ නිසා මගේ යුතුයකමක් තියෙනවා මෙතනදී මේ මිච්ඡා දිට්ඨි කියන එකත් මිච්ඡා සංකප්ප කියන මුල පොඩ්ඩක් මිච්ඡා වාචා දක්වා යන්න පෙළ ගැහෙන හැටි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. වෙන විදිහකට කියනවා නම් අපි දවස පුරා යම් වැරදි වචනයක් කතා කරනවා නම් බොරු කේලම් හිස් වචන පරිස වචන කියලා ඒ ඔක්කොම වැටෙනවා මිච්ඡා වාචා වලට. එතකොට සම්මා වාචා කියලා කියන්නේ කතා නොකර ඉන්න එක. ලාභම කුසලයේ තමයි කතා නොකර. ඒ කාටවත් හිතෙන්නේ කට්ටිය හිතනවා මේ ලවුඩ් ස්පීකර් පූජා කරුවා ගොඩක් පින් සිද්ධ වෙනවා. හයියෙන් බණ කිව්වොත් ගොඩක් පින් සිද්ධ වෙනවා කියලා කච කච ගෑවොත් පින් සිද්ධ වෙනවායි කියලා දවස පුරාම කතා. මොකද මිනිස්සයාට විතරනේ කතා කරන්න පුළුවන්නේ. අනික් සත්තුන්ට කතා කරන්න බැරි නිසා කටකම සෙයියාවක් නැහැ කච කච කච කච කච තේවා. ඉතින් කවදා හරි මිච්ඡා වාචාවල බරපතලකම තේරුම් ගත්තොත් අපිට තේරෙයි මේ වගේ වැඩමුළුවකට ආපුවාම අපි කතා නොකර සිටීමෙන් කොච්චර පින් කරගන්නවද කියලා. හැබැයි මම මෙච්චර ඉඳලා තියෙන අවුරුදු 40ක් භාවනා ජීවිතේ කවුරුවත් මම දැකලා නැහැ. මේ කතා නොකර සිටීම පිනක් කියලා දන්න කෙනෙකුත් නැහැ. එහෙම කතා නොකර ඉඳලා ඒක සමාදම් වෙන කෙනෙක් දැකලත් නැහැ. අර කවුදෝ කියන නිසා කතා නොකර ඉන්නවා. හිටියට ඒක පේන්නේ වරදණ්ඩයක් වගේ මහා කරදරයක් මේක. කවදද gedere යන්නේ පරණ පුරුදු පචමල්ල දිගාරින්න. මේ මිච්ඡා වාචා වලින් වලකින්නේ එහෙම නැත්නම් වැරදි වචන වලින් අපිට වළකින්න අපිට ඕනේ වුණාට බෑ. එහෙම නැත්නම් අපි දාහනේ දුන්නට බෑ. සිල් රකින්නකොට නම් අපි කියනවා සාමාන්‍ය පන්සිල් ගන්නකොට කියනවා බොරු කීමෙන් වළකින්නයි කියන. මුසාවාදා. ඒක ආජීව අට්ටම සීලේ දානට හතරට කඩලා කියනවා. මුසාවාදා, පිසුනා වාචා, පරිසා වාචා, සම්පප්පලාප කියන. මේ හතරට කඩවුවත් ඒ අරකම තමයි කියන්නේ. ඉතින් මම එක දවසක් මේ ගියා මේ කැනඩාවේ වීසා ගන්න. දැන් වීසා ගන්න ගියාම එහා පැත්තේ නිලධාරියා ඉන්න වෙඩි වදින්නේ නැති කාමරයක වීදුරුවේ. ඉතින් මම ගිහිල්ලා මම ඇප්ලිකේෂන් එක දුන්නා මෙහෙම මූණ දීලා තමයි කතා කරේ. ඊට පස්සේ මම ඇහුවා ඇයි මේ කැනඩාවට යන්නේ කියලා. මම කිව්වා ඒ බෞද්ධ ස්ථාන වල බෞද්ධ භාවනා කරන්න යන්නේ කියලා. ඊට පස්සේ මෙයා අහනවා මේ සමත භාවනාවද උගන්වන්නේ විපස්සනා භාවනාවද කියලා. ඊටසේ මං ගෝ ඉතින් මෙහෙම ඉඳලා ඒක කියලා දෙන්න බෑ. ඒට වෙලා යනවා. පොදුයි කරලා දවස් දෙකක් තුනක් ගියාට පස්සේ යන්නේ අත බල්ලා තමයි දේශනා කරන්නේ. ඒ නිසා මට කියන්න බෑ මං සමතේ උගන්නන විපස්සනා කියලා. ඊට පස්සේ පංචිල් පද වමනවාද කියලා මං යවුවා. දැන් මේ කැනඩා යන්න වීසා දෙන්න. ඊට පස්සේ මං පිළිවෙලට ඊටසේ මේ හතරවෙනි ශික්ෂාපදේ සමාදන් වෙලා දින්නේ කියලා ඇහුවා. බුරු කියන්නේ නැහැ කියලා. මම කිව්වා ඉතින් මහා මාදනුත් කරනවා අපි සමාදන් වෙලා ඉන්නේ. කැනඩාවේ ගිහිල්ලා ඒකාන්තයෙන් ආපහු එනවද කියලා ඇහුවා. මට කියන්න දුන කැනඩාව රටක්ද කියලා. මම ඉතින් කිව්වේ නෑ ඉතින් යන්න තියෙන එකනේ. මොකද ඉතින් මාස 8ක්ම සීතලේ අයිස් පෙට්ටියක් ඇතුලේ දාලා ඉන්න තියෙන්නේ. මාස 4යි නිකන් මේ මනුස්ස ලීලාවෙන් ඉන්න පුළුවන්. ඔය ඇවිල්ලා ඉන්නේ අර මවින් මන්තයි මහ ගන්න බෑ. දන්නේ නැද්ද? ඉතින් ඌවත් රටවල් දප්පා. මම එහෙම කිව්වේ නෑ. මම ගෝ මට මේ සුමාන දිකුවත් යන්නේ බොහොම ආර්වෙන්. මට ගොඩක් වැඩ තියෙනවා කියනකොට වීසා ගහලා කොලෙත් අතර දුන්නා. මම බොරු කියනවාද කියලා අහන්නේ මේ. මොකද ගිය කෙනෙක් එන්නේ නැහැ. ඉතින් ඒ මනුස්සයා කියන්නේ නැහැ කිව්වොත් බොරු කියන්නේ නැහැ කිව්වොත් ඒක බාරගත්තා. වීසා හරිගසලා දුන්නා. ඉතින් ඒක නිසා අපි කතා කරනකොට මං කිව්වා නම් ඒ වෙලාවේ බොරුවක්. ඉතින් මේ මනුස්සයා ලාංකිකයෝ ගැන හිතන්නේ ඒක එහෙම තමයි. මේ මනුස්සයා කියනවා කියන් බොරු කියන්නේ නැහැ කියලා කියලා එනමයි කියලා. යම් හේකින් මම ගිහලා නතර වුණා නම් ඉතින් ලංකාවෙම කීර්ති නාමේ නැති වෙනවා. අපි කටේ තොලේ ගෑවිලා නෙවෙයිනේ බොරු කියන්නේ දවසක. ඊයදින් බලනකොට කතා නොකර ඉන්නවයි කියන එක අපිට සීලෙකින් හදාගන්න අමාරුයි. සීලෙන් කරන්නේ පොඩ තද කරලා අල්ලගෙන ඉන්න එක. මේ සම්මා වාචා කියන තැනට එන්නේ විපස්සනාවේදී ප්‍රඥා ශික්ෂාවේ ඉහළම කෙලවරට ගියහම. ඒක පොඩි පටලවිල්ලක හිටලා තියෙන්නේ අපි සාමාන්‍ය දාම්පාසලන ශිෂ්‍යයෙක්ගෙන් ඇහුවොත් ළමයෙක්ගෙන් ඇහුවොත් මොකද්ද බුදුරජාණන්සේ උගන්වන ශික්ෂා කියලා අපි කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා. නැත්නම් සීල සමාධි ප්‍රඥා. දැන් මේ නොකල යුතු අට කියනකොට ඉස්සලාම් ප්‍රඥා ශික්ෂාව උගන්වලා තමයි සීල ශික්ෂාවට යන්නේ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියලා කියන්නේ ප්‍රඥා ශික්ෂා. මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්ප කියලා කියන්නේ ප්‍රඥාව නැහැ. ප්‍රඥාවන්තයාට පමණයි වචනේ හසුරවන්න පුළුවන්. ප්‍රඥාව නැති හැම කෙනාම හසුරවන වචන මිච්ඡා වාචා. ඉතින් සීලයෙන්ද ප්‍රඥාවෙන් නැත්නම් ප්‍රඥාවෙන්ද සීලෙන්න කියන එක මෙතනදී සම්පූර්ණ පටිච්ච සමුප්පාදයකට වැටෙනවා. පච්ච මේ ප්‍රත්‍යুৎපන්න වෙන්න පටන් ගන්නවා. මෙතෙන්ද යනකොට ප්‍රඥාව තිබුණොත් විතරයි සම්මා වාචා හදන්න පුළුවන්. සීල හදන්න පුළුවන් වෙන්නේ. අපිට උගන්වන්නේ සීලය තිබුණොත් විතරයි ප්‍රඥාව හැද ලැබෙන්නේ කියලා. නමුත් මේ හැදෙන හැදෙන ප්‍රඥාව ආපිට කරකිලා තමන් හික්මෙන්නෙක් බවට සීතල වෙච්ච කෙනෙක් බවට වචන කතා නොකරන කෙනෙක් බවට පත් කරනවා. ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකම්ම ශික්ෂා අපිට යන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයට. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ප්‍රඥා සීල සමාධි කියලා හැදෙනවා. ඒ වගේම ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්‍යක් පැත්ත ගත්තොත් සීල ශික්ෂා කියලා කියන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක කිරීමෙන් ක්‍රියාවෙන් ඇති කරන කුසල් නෙවෙයි අකිරියෙන් ඇති කරන කුසල් කතා නොකිරීම කුසලයක් මිත්‍යා කර්මාන්ත නොකිරීම කුසලයක් මිච්ඡා ආජීවයෙන් වෙන්වීම කුසලයක් ඒක අකිරියෙන් තමයි සම්පාදනය වෙන්නේ එතකොට එතෙන් යනකොට යෝගාවචරය කතා නොකිරීම කුසලයක් බව දැනගෙන ඒක සමාදන් වෙලා ඒ ප්‍රඥා ශික්ෂාවෙන් එයා ගොළුෙක් බවටපත් කරාට පස්සේ තමයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය හැදෙන්නේ. මේ ඇතුළත කච කචේ තියාගෙන දකින් දකින් එක්කනට කතා කර කර ඒ කියන වායාමයක් එන්නේ ඒ කියන සතියක් එන්නේ ඒ කියන සමාධියක් එන්නේ වෙන විදියකට කියනවා නම් මේ මිත්‍යා වචන මිත්‍යා ක්‍රියා සහ මිත්‍යා ආජීව ක්‍රම ජීවන රටාව තියාගෙන ඉන්නවනම් ඒ මනුස්සයාට කිසිම වෑයමක් කරන්න බෑ. නිකන් පුවක්කිට ගලේ ගැහුවා වගේ නන්නත්තර වෙනක තමයි වෙන්නේ. කවදා හෝ කට නතර කරගත්ත දවසේ එහෙම නැත්නම් මේ ඇතුළත කතාව නතර කරගත්ත දවසේ. එහෙම නැත්නම් මේ අනවශ්‍ය මේ දවසේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන මේ අනවශ්‍ය කර්මාන්ත නතර කරගත්ත දවසේ. අනවශ්‍ය ජීවන රටා නතර කරගත්තට පස්සේ පුදුම වීරියක් එන්න පටන් ගන්නවා. ඒක හිතා ගන්න බැරි වීරියක්. ඒ කෙනාට වෙන ඕනම කෙනෙක් පැය 7-8න් කරන වැඩේ පැය 5න් 6න් ඉවර කරන්න පුළුවන්. එතකොට පැය පැය දෙක තුනක් අතේ ඉතුරු වෙනවා. අනික් කට්ටිය එහෙ දුවනවා මෙහෙ දුවනවා ඔළුව අවුල් කරගත්ත මිනිස්සේ වගේ මේ සම්මා වාචා කම්මන් තාජීව හදාගත්තේ කනට ඈත තියලා කියන්න පුළුවන් මෙන්න මේකයි කළ යුත්තේ කියලා. එදී අපි ඒ දේ කරන්න ඉස්සෙල්ලා එහෙ දුවනවා මෙහෙ දුවනවා සීලේ හදාගන්න යන්නේ නැතුව මේ අනික් දේවල් හදන්න හදනවා. ඉතින් අද අද තියෙන අධ්‍යාපන ක්‍රමයට එකම අද තියෙන අධ්‍යාපන ක්‍රමයට එකෙකුටවත් Taman අතට හම්බෙච්ච දැනුම පාවිච්චි කරන්න දන්නේ නැහැ. වඳුරට කඩි දැලි පිහ දුන්නා වගේ. බුදුචානන්සේගේ ක්‍රමේ ඉස්ලාම් ප්‍රඥාව හදලා එහෙම නැත්නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප හදලා එයා තේරුම් කළා දෙනවා ඒ දෙකෙන් පෙරිලා එන ධර්ම પરම්පරාවක් තමයි කතා කරනවයි කියන්නෙම Taman ළඟ තියෙන ශක්තිය විනාශ කිරීමක්. ලෙක්චරර්ස්ලයි ටීචර්ස්ලයි එහෙම නැත්නම් දේශකයන් සහ ගුරුවරු දවසට පැය පහේ රස්සාව කරන්න. ඇඟිපති මහන්සිය මිනිස්සු පැය 8ක් වැඩ කරන්න ඕනේ. ලෙක්චරර්ස්ලට අවුරුදු 5කට පස්සේ අවුරුද්ද සැබටිකල් දෙනවා. මොකද මේ කතා කරනවා කියන කේ තරම් මහන්සි කරන දෙයක්. බ්ලඩ් ප්‍රෙෂර් වැඩි හැම කෙනාගේම. 167ක් ලංකාවේ ඉන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කට්ටියට දැන්නම ටෙන්ෂන්, ෆ්‍රස්ට්‍රේෂන්, මානසික අසහන. අපිට හිතෙන්නේ නම් කයිවරු ගහන එක ලේසි කියලා. දන්නේ නැහැ ඒකෙන් විනාශ වෙන ශක්තිය. නමුත් ඕනේ වුණාට නතර කරන්නත් බෑ. කතා කරුවම මොකක්ද අප්පා? ඕකේ ඇති වැරද්ද ඉතින් ඔය දැක්කහම ආයිබොන් කියන එකේ දෝෂයක් නැහැ. ඉතින් ඒක එකන කතා කර කර ඉන්නවා. ඒකට ඉතින් දොස් කියන්නත් බෑ. ඒකට කි මිච්ඡා සම්මා දිට්ඨි සම්මා සංකප්ප පැහැදිලා නැහැ. ඒ නිසා කිව්වොත් කවුරුර කතා කරන්න එපයි කියලා දොස් කියයි. දුස් කියන්නේ ඉඳ තියෙනවා. මොකක්ද ඉතින් කතා කරපුවම ඇති වෙන වැරද්ද සතෙක් මරනවා, ඒ හොරකමක් වෙනවා, ඒ කාමීත්‍යාචාරයක් වෙනවා, ඒ ඕක මොකද්ද කතා කරුවට කමන්නේ කියලා කියනවා. නමුත් කවදා හරි Tamanට තේරෙන දවසක් එනවනේ. මේ කතාවෙන් අපි හම්බ කරන සියල්ලම නැති වෙනවා කියලා තේරුච්ච දවසේ අපි වචනය පිළිබඳව දැනුවත් වෙන්න පටන් අරගත්තොත් එයාට තේරෙවි ඒකට අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන දෙක ඉතාමත්ම වැදගත්. ඒ නිසා කතා කරන හැම කෙනාම මිච්ඡාදිට්ඨි කියතයි. කතා කරන හැම කෙනා මිච්ඡා සංකප්ප කියන්න පුළුවන්. ඉතින් ඒකෙන් බේරන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ධම්මීවා කතා අරියෝවා තුන්හි භාව. කරනව නම් ධර්ම කතාවක් කරපන් නැත්තම් කට වහපන්. සිංහලෙන් කියනවා. කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්තම් කට වහන. ඉතින් අපි කරන්නේ කරන හැම පචයකටම ධර්ම කතා කියලා නමක් දාගන්න. පච තමයි කියන්නේ. හැබැයි ධර්ම කතාවක් කියලා නමක් දාන්න. ඉතින් කුමාරතුංග මුනිදාත මහත්තයා රචනයක් කියලා තිබ්බලු. ඒ මහත්තයා මේ කුමාරතුංග මුනිදාත මහත්තයා දේශ බස රස කිව්වා මිසක් ආගමක් ගැන කතා කරලා නැහෙනේ. දේශයයි භාෂයයි ජාතියයි විතර කතා. ඉතින් කොහොම හරි දවසක මේ වෙසක් දවසක මේ නැෂනල් එකක් ඇඳගෙන හඳුන් සමම් පිච්ච මල්ටික් සාක්කුවේ දාගෙන ගියාලු පන්සලට. යනකොට කට්ටිය ඔක්කොම බෝධි පූජා තියලා ඉවරලා බණ මඩුවෙලු. මෙහා ගිහලා බණ්ඩෝර බුදුගේ වහලා ඇතුලේ මල් පුරෝලා බුදුහාමරට හදිස්සිය බිමට බහලා ඉන්නවත් විදියක් නැහැ. ඒකේ පුරෝලා. ඊට පස්සේ ගිලම්පසට ගියේ පුරාවට කූඹි වහලා. හඳුන් කුරු පත්තු කරලා පහන් පත්තු කරලා මේක ඇතුලේ පෙරේතෙකුටවත් ඉන්න බැරිලු. ඉතින් බුදුහාමර බොහොම hina වෙලා බලාගෙන ඉන්නවලු. කුමත්තු කුමන දාසි කියලා දොර අරිනකොටම බක් කාලා එන සැරක්. එන හඳුන් කුරු සොඳක් කරලා දොර වහලා අඩිය ගත්තලු පිටිපසට. ඒතර බුදුන්සල කුමාරතුංග මොකද පස්සර ගත්තේ කියලා වළු අඩිය. ඊට පස්සේ කළු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ මේ සර්වඥතා ඥානෙ ලැබු කෙනෙක් තියා වන වණිය වනසිව්පායකට මෙහෙම කරදර කරන්න වටිනවද කියලා ඇහුවා. ඇතුළට දාලා දොර වහලා මල් කැටයක් පුරවලා මැස්සොයි කූඹියොයි ගිලම්පත බොණ්ඩ ඇවිල්ලා හඳුන් කූරපත්තු කරලා පහම්පත්තු කරලා ඊට පස්සේ ගෝලෝ කුමාර තුංග ඌව මොනවද මම විඳපු දුෂ්කර ක්‍රියාවල හැටියට මම ඔයිට වැඩිය හුඟක් දුක් විඳලා තියෙනවා. මම කුමාර තුංග හිත නරක කරගන්න එපයි කිව්වා. මට කනගාටු අන්නර බනමඩුවේ හාමුදුරුවෝ මං කිව්වා මං කිව්වා කියන පච ඇහෙනකොට නම් හරිම හිතට කනගාටුයි කිව්වා. බුදුහාමරගේ නම දාලා කියන තියෙන පච තේරම කියනවා. ඒකල ඒකට ධර්ම කතා කියලා නම දානවා. ඒක තමයි අද තියෙන බයිලාව. දැන් අවුරුදු 30ක් නැහැ අවුරුදු 30ක් නැහැ සූත්‍රය අරගෙන බණ කියන යුගයක් ඇවිල්ලා. ඊට ඉස්සෙල්ලා දෙවෙනි ඔක්කොම සංග්‍රහ ග්‍රන්ථවල තියෙන දේවල් Hindu ආගමෙන් ගත්ත චාරිත්‍ර වාරිත ටික උදේ වෙනකන් නටන බණ කියලා රෑ 30 මල් වට්ටි වෙන්දේසි කර කර බණ කියන. ඒකට බුදුහාමරණ කොච්චර හිටනරක් වෙනවද? මේ සාරිපුත්‍ර සාංශයේ මෙච්චර ලස්සනට ගැට ගහලා මේ සූත්‍ර ටික තියෙද්දි ඒව එකක්වත් ගන්නෑ සාකච්ඡාවට. ඒකන නටන බන කවි බන নানা ප්‍රකාර දේවල්. ඒක නිසා බලංගොඩ ආනන්දමෛත්‍ය හාමුදුරුවෝ ඉන්න කාලේ ලිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේ කාලේ නම් ලංකාවට එන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ. පෙස්සම. හැබැයි ආපු බුදුහාමුදුරුවෝ ඔක්කොම ඉන්නේ දැන් පාරායිනේ බස් එක එනකම්. පාරායිනේ දිගට වීදුරු කූඩු වල ඉන්නේ බුදුහාමුදුරුවෝ මේ මෙයි ගාව බස් එකේ යන්න ආපහු. මොකද මේ ආවට වැඩ ගන්න කෙනෙක් නැහැ. ඔක්කොටම තියෙන්නේ අර බුදුහාමරගේ නම විකුණලා රූපේ විකුණලා කීයකට හම්බ කරගන්න එක. ඒක නිසා අපි බුදු බණ කියලා කතා කරා. බුදුහාමුදුරු ගැන කතා කරා. සංඝ රත්නය ගැන කතා කරා. මේක අපිට අදාළ දෙයක්ද මේ කතා කරන්නේ? එහෙනම් අපි අත්දකපු දෙයක්ද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් මේ මොකද්ද මේ යන ක්‍රියාපටිපාටි කියලා බලපුවාම මේ සම්මා වාචා එහෙම නැත්නම් මේ සම්්‍යක් වචනය කියන්නේ කතා නොකර සිටීම. සම්මා වාචා කියන්නේ කතා නොකර සිටීම. ඉතින් ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එimhe කතා නොකර සිටීම භාවනාවක් වෙන්නේ කොහොමද? කතා නොකර සිටීම පිනක් වෙන්නේ කොහොමද? කතා නොකර සිටීම ප්‍රහාණය කළ යුතු දෙයකින් ජයග්‍රහණයක් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප තියෙනවා. යම් කිසි කෙනෙක් කතා කරන්න නම් එයාට විතක්ක ਵਿਚාර කියන ඇතුළත කතාව පටන් ගන්න ඕන. ඇතුළේ ඕනම දෙයක් මේ වචනයක් බාටපත් වෙන්න ඉස්සෙල්ලා යච්චී සංඛාර කියලා පෙන්වන්නේ විතක්ක ਵਿਚාර දෙක. විතක්ක ਵਿਚාර වල අපි කියන ඇතුළත කතාව කියලා. ඉතින් ඇතුළත කතාවේ පිපුරායමක් තමයි වචන කියලා කියන්නේ. ඉතින් අපිට කෙනෙක් දකින්නකොට කියන්න තියෙන දේවල් ප්‍රදේශේ බලන්න. මොකක් හරි අහනකොට ඒක කාට හරි කියන්න තියෙන ආසාව බලන්න. ඒ කියන්නේ ඇතුළත විතක්ක ਵਿਚාර දිගට වැඩ කරනවා. මේ විතක්ක ਵਿਚාර දෙක චේතෝඵල විමුක්තියට ප්‍රඥාඵල විමුක්තියට හේතු වෙනවා නම් ඒකට කියනවා සම්මා විතක්ක කියලා. එහෙම නැතුව මේ කයිවාරුවට හේතු වෙනවා නම් ජනමාධ්‍යයට හේතු වෙනවා නම් ලාභ සත්කාර වලට හේතු වෙනවා නම් කියනවා මිච්ඡා විතක්ක කියලා. මුළු අධ්‍යාපනයේම මිච්ඡා විතක්කය. අද තියෙන මුළු අධ්‍යාපනයේම මිච්ඡා විතක්. මේක හදන වෙලාවේදී අපිට මේ සාකච්ඡාවක් තිබ්බා. මේ අද තියෙන මට්ටමට වගේ මේක ගණ්ඩ අපි වැඩමුළු 3-4 කරනකොට අපි ලං ගොඩක් අඩුපාඩුකම් තිබ්බා. මේ වගේ රෙජිස්ටර් කරගන්න හැටි දන්නේ නැහැ, පිරිසිදුවක් නැහැ. තිස් ගානයි අපි හිටියේ එහා පැත්තේ. ඉතින් මේක දැනගන්න අපි ලංකාවේ තියෙන ස්ටෑන්ඩඩ් බියුරෝ කියලා කියන්නේ මේ පිළිවෙලට වැඩ කරන හැටි. ඉන් ගියාට පස්සේ ඇත්තට මෙතනින් ලොක්කා අපිත් එක්ක විනාඩි 40ක් විතර කතා කරලා ගියා. මේවට තමයි උදව් කරන්න ඕනේ. මෙන්න මේමයි කෙරෙන්න ඕනේ. මම දෙන්නම් මෙහෙම කරන්නම් මෙහෙම කරන්න කියලා ඇත්තටම ඇත්තටම කියනෝනම් බොහොම මේකට පක්ෂව කතා කරා. කෙරෙන්න ඕනේ මේ හරියට කෙරෙන්න ඕනේ බුද්ධ ආගම උනත් මේ වගේ වැඩේ යන්න නම් පිළිවෙලක් තියෙන්න ඕනේ ඊට පස්සේ ඔක්කොම ඉවරනාට පස්සේ මම ආවා මහත්තයා ওই දිගෑරියේ කාගේ පොතද කියලා ඊට පස්සේ 1976 ඇමරිකාවේ ලියපු ස්ටෑන්ඩඩ් තමයි කතා කරේ කිව්වා මේ ලොකු පොතක් මම කියවලා තිබුණේ නැහැ මම දන්නවා පචයක් තියෙන කියලායි මම ওই පොතේ කොතනකවත් නිවන කියන වචනයක් තියෙනවද කියලා ඇහුවා ස්වාමීන් වහන්සේ මොනවද කතා කරන්නේ? මේ මිනිස්සු මේ ස්ටෑන්ඩඩ් හදන්න ගියාට නිවනක් අදාළ නැහැ. මං කියවා නිවන කපණේ කෝකේ තියෙනවා. නිවන විනාශ කිරීමක් කෝකේ තියෙනවා. ඒක මාත්‍යර තීරලා නැහැ. ඒකයි මේ මාත්‍ය මේ අපිට මේ කියන්නේ. ඔය එකක්වත් ඕනේ නැහැ. ඔය නරක දේවල් නෙවෙයි. ඔය ක්‍රමයෙන් කරන්නේ අපේ තියෙන සදාචාරය විනාශ කරනවා. අපි මේ බුදුහාමුදුර අපිට කියලා දුන්න ක්‍රම මොකක්වත් නැති කොහෙන්දෝ ගෙනාවු බයිබලයක් දිගේ අරගෙන හයියෙන් කතා කරනවා අර න්‍යායයි මේ න්‍යායයි අය සූත්‍රයයි මේ සමීකරණයයි කියලා. ඒ කරපු එකෙක් නැහැ. කරපු එකෙක් නැහැ. අවුරුදු 200ක් සිං මානවයා අවුරුදු 200ක් නමග ගියා. තාමත් යනවා. හැබැයි ලෝකේ ඉන්න හොඳම සයන්ටිස්ලා මේක දන්නවා. දැන් කියන්නේ බොරුව බව දන්නවා. තාමත් අපේ පන්ති කාමර උගන්වන්නේ ඒකයි. ඉතින් මේකට සුද්ධින් කීතගේ මිච්ඡා වාචා කියලා. අද තියෙන සම්පූර්ණ ලෝකායත විෂයන් සියල්ලම මිච්ඡා වාචා. මොකද මිච්ඡා සංකප්පකින් ඇවිල්ලා තියෙන ඒගොල්ලෝ කතා කරන තැන්වල කිසිම තැනක නිවනක් කතා කරන්නේ නිවනක් නැහැ. මේ හොඳට දුප්පතුන් නැති ලෝකයක් හදන්න, දල ජාතික ආදායමක් ගවන්න, දල දේශීය නිෂ්පාදනය වැඩිකරන්න, මේ පොළොව සූරා කණ්ඩ පරිසරය විනාශ කරන්න කියලා දෙනවා. ඉතින් එහෙම කියලා දෙනකොට වැඩි කතා නොකර ඉන්නේ කොහොඳයි. හැබැයි මම කියන්න හදන්නේ ඕන වුණාට කතා නොකර ඉන්න බෑ. ඒක සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ඇතුළතින් එන විශාල ධර්ම પરම්පරාවකට පස්සේ තමයි කෙනෙකුට තේරෙන්නේ මේ ඇත් පිටත කතාව කොහොම නතර ඇතුළත යන විතක්ක ਵਿਚාර නතර වෙන්නේ කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් සමත භාවනා ක්‍රමේදී මේක මම හිතන්නේ උගදෙනෙක් වගේ අහලා නැත්නම් අහන්න වටිනවා. පළවෙනි ධ්‍යානය මතක් කරන්නේ අපට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පටමජ්ජහානං උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ධ්‍යානයට යනකොට විතක්ක විචාර සහිත පීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධ්‍යානයේ තුන් නීවරණ පහ වෙනුවට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යානාංග ඇති වුණොත් කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම අයින් කරන්න පුළුවන්. ඒකේ එක සමතුලිතතාවයක් ගන්න පුළුවන්. ඒ සඳහා විතක්ක ਵਿਚාර පීචුක එකකතා කියන ධර්මතා ඒවට කියනවා ධානාග තියෙනවා කියන්නේ. දැන් දෙවෙනි ධානයට අනුව අවිතක්කං අවිචාරං විවේකජම් පීති සුඛං ဒ ුතිය ධානං උපසම්පජ්ජ විහෙරති. විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීචි සුඛ ඒකග්ගතා සහිත දෙවෙනි ධානය කියනවා. ඒකට පළවෙනි ධානයේ ඉන්නකම් ඒ යෝගාවචරයට ප්‍රීතිය දැනෙන්නේ නැහැ. මොකද විතක්ක ਵਿਚාර දෙක හරිය කලබලයි. ඒක ත්‍ස්තවාදීව වාගේ. නීවරණ නැති කරන්න ඒ දෙන්න ඕනේ වුණාට දෙවෙනි ධ්‍යානදී ලබන මේ ප්‍රීතිය දෙවෙනි ධ්‍යානදී ලබන මේ සුඛය දැනෙන්නවත් ඉඩ දෙන්නේ විතක්ක ਵਿਚාර විතක්ක කියන්නේ මේ ඇතුළත කතාව. පළවෙනි ධ්‍යානෙට ගිහිල්ලා මේ ධ්‍යානාංග පහෙන් ප්‍රනීත ධ්‍යාන වලට එළියට එන්න බැරි එළියෙම තියෙන මේ කඩප්පුලි ධ්‍යානාංග දෙක. නොකෑමනා ධ්‍යානාංග දෙක. ඇතුළත කතාව නතර කරන්න ඕනේ කියලා මෙයා භාවනාවෙන් තේරුම් ගන්න කොච්චර කල්යයිද. පළවෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානට යන්න අපි විතක්ක ਵਿਚාර දෙක අයින් කරන්න ඕනේ. ඒ අයින් කරන්න කිව්වට යන්නේ භාවනා කරලා කරලා කරලා විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ආදීනව තේරුම් ගන්න ඕනේ. විතක්ක ਵਿਚාර කියන්නේ අපි අද දවල් කමඨාන් සුද්ධ කරනකොට ඇහුණා අපි මේ සක්මනේ හිත තියාගෙන ඉන්නකොට පරියන්කේ හිත තියාගෙනකොට මේ ශබ්ද වලට හිත ගිහිල්ලා අතාරිනවා. වේදනාව වලට හිත ගිහිල්ලා අතාරිනවා. හිතවිලි වලට හිත ගිහිල්ලා අතාරිනවා. ඒක තමයි මේ සම්්‍යක් සංකල්පනාවක ඉන්නකොට මිච්ඡා සංකල්පයකට පැදුරටත් නොකිය අපි ගිහිල්ලා අතාරිනවා. ඒකට අපි කියනවා මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා ඉතින් ඒ නිසා මේ අපි සම්මා සංකප්පයකට ඇවිල්ලා සීලක පිළිහිටලා පරියන්කේ සකස් කරලා අනේ මගේ හිත ඉරියව්වේ පවතිවා අනේ මගේ හිත ආනාපානේ පවතිවා කියලා සියලු දෙනාම සම්‍යක්‍රමයට යෙදුවට හිත පැදුරටත් නොකිය බාහිර දේවල් වලට ඇදගෙන යන එකට අපි කියනවා මිච්ඡා විතක්ක පිට ගිය හිත නැවතත් අරමුණට ගෙනත් දානවා ඒකට කියනවා සම්මා විතක්ක කියලා නන්නත්තර වෙච්ච හිතක් නැවතත් අරමුණට ගෙනත් දාන්න කියනවා සම්මා විතක්ක කියලා. ඉතින් යෝගාවචර ගොඩක් අපිට වර්තා කරනවා. නැත්තම් හුඟ යෝගාවචර පිටසක් වර්තා කරනම මිච්ඡා විතක්ක නිසා භාවනා කරගන්න බෑ. හිත සද්ද වලට යනවා, වේදනාව වලට යනවා, හිතිවිලි වලට යනවා. බැරිද ස්වාමීන් වහන්සේ සද්ද නැත්තනක් හදලා දෙන්න. බැරිද ස්වාමීන් වහන්සේ හිතිවිලි නැති හිතක් හදලා දෙන්න. බැරිද ස්වාමීන් මේ කකුල වේදනාව තියෙනවා පොඩ්ඩක් නතර කරලා දෙන්න මට මේ ඉක්මනට නිවන් දැක ගන්න. ඉතින් එතකොට මම කියන්නේ දැන් මේ සභාවේ අපි දැහෙන පිටසක් වාඩි වෙලා ඉන්නවා. එක්කෙනෙකුට සද්ද කරදර වුණාට ඔක්කොටම සද්ද කරදර නැහැ. එක්කෙනෙකුට හිතවිලි කරදර වුණාට අනික් කෙනාට හිතවිලි කරදර නැහැ. එක්කිනුට වේදනා කරදර වලට අනික් කිනාට විදුලි කරදර නැහැ. ඉතින් මේ තුනම තියෙනවා ඕනම කෙනෙකුට අපේ විතක්කේ තෝරන්නේ මොකද්ද? සද්දයක්ද කරදරයක් විදියට ගන්නෙ? හිතවිල්ලක්ද කරදරයක් විදියට ගන්නෙ? වේදනාවක්ද කරදරයක් ගන්නෙ කියන එක ඒ පුද්ගලයාට ආවේනික ලක්ෂණයක්. මේ ඒත් කරදර ඕන තැනක තියෙනවා. හැබැයි චෝදනා කරන එක නා හිතවිලි වලට චෝදනා කරන උදේ ඉඳලා හැන්ද වෙනකන් එයා කියන්නේ මට සද්ද ප්‍රශ්නයක් නෑ වේදනා ප්‍රශ්නේ භාවනා කරන්න බෑනේ හිතවිලි එනවනේ කියනවා. එයා ළඟම වාඩි වෙලා ඉන්න කෙනා කියනවා අයියෝ ඔයා පිස්සු කතා කරනවා මට මේ කහින එකනේ අයියෝ ඉවසන්න බැරි අන්තිම කුරුල්ලෝ කෑ ගහනවා. අන්තිම පල්ලෙයා මේ පිටි කොටනවානේ. අන්තිම මේ අනම්මන සද්ද එනවා. දායක වෙල සද්ද කරනවා. මට නෑ සද්ද නැත්තම් ඔයාව කතා කරන වේදනාව හිතවිලි නම් මට ප්‍රශ්න නෑ කියලා. තව කෙනෙක් කියනවා විශ්සු අයියෝ මේ ධනිස්සේ අමාරුවක් තියෙනවා. භාවනා කරුවොත් විතරයි සිදෙන්නේ. මට සද්ද ප්‍රශ්නකුත් නැහැ වේදනාව මේක වේදනාව තියෙන එක තමයි වැඩි මේක නැද්ද හොඳ බාම් જાතිය මොනවා ඔයාලට බැරිද මගේ කකුල පොඩ්ඩක් කත කාලා දෙන්න ඉතින් මේ තුන් දෙනා තුනකට චෝදනා කරනවා තුනම ඕන තැනක තියෙනවා මගේ විතක්කේ තෝරන්නේ හිතවිල්ලක්ද වේදනාවක්ද සද්දයක්ද කියන එක මගේ ජම්ම ගතියක් කියලා තේරුම් කරලා දෙන්න කොච්චර කමටහන් සුද්ධ කරන්න වෙයිද මේ කරදර තුනම දුන්නාම හරියට ඇටෝ මේසයක් ඇරියා වගේ බුෆේ ඩයට් එකක් අපි ගිහිල්ලා බෙදාගන්නේ මගේ රුචිකත්වය. ඒගොල්ලෝ මම බයිනවා. මේ මේ දියරුපේ කාට බලන්න අයියෝ මට දීවැඩියව තියෙද්දි බලන්නකෝ පෙන්රස කැවණේ කියලා. ඉතින් උඹ බෙදාගත්තේ ඉඳනේ කන්නේ මේ සිටිබුණා ඕන්නම් පෙන්රස නැති දේවල්. එනික මිනිහා ගිහලා අරක බෝතලේ ගන්න ගෑණි බයිනවා මේ දියරුපේ කාට. මම මේ වාහේ බීලාවිලා ගෙදර කරදර කරනවා. ඒ ගෙදර අර අරක්වා දීපු මිනිහා තමයි වැඩි කාට. කාටද කියන්න පුළුවන් නම් මේ ඇරලා තියෙන ඇටෝමේෂක්ගේ සංසාරේ මේ උඹේ විතක්කේ තමයි උඹේ කරදරේ තොරුම් තෝරගන්නේ ඒකට මේ විතක්කය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙනා මිසක මේ ඇටෝමේෂය හදලා වැඩන්නේ මේක දැකලා කාටද කියන්න පුළුවන් නම් මේ විතක්ක ਵਿਚාර දෙකේ ආදීනව ඇරලා තිබ්බහම මගේ හිත යන්නේ මොකීර්ද කියලා හිත ගියේ තන ආදර රජ මාලිගාව සෑදී මේ මනුස්සයට ඒක දිගටම කරදරයක්. අනිකව කරදර නැහැ. ඒ සාමූහිකව කමඨාන් සුද්ධ කරන එක පෙන්ලා දෙන්න පුළුවන්. තනි තනි කමඨාන් සුද්ධ කරනවා ඉතින් යාට කියන්න බෑනේ. කමඨාන් සුද්ධ වලට කිනුකොට තේරෙනවා අනිත් එක්කනට වේදනා කරදර මට සද්ද කරදර අරට හිතවිලි කරදර මේ තුනම තියෙනවා මේ ශාලාවේ. මං ගන්න එක. මෙන්න මේක දැනගෙන භාවනා කරනකොට අදාළ දුක තෝරගන්න මගේ කර්ම ශක්තිය හැටියට. අදාළ දුක මන් තෝරගන්නේ මගේ අනුසේ සම්පත්තියේ හැටියට අනුසේ විපත්ති ඇත්තටම උපනිෂේ සම්පත්තිය වල හැටියට මේක තේරුම් ගන්න නම් වැඩ නොකර නිකන් ඉන්න ඕනේ ඉන්නකොට කොහෙද හිත යන්නේ කියලා තේරෙනවා ලක්ෂයක් වැඩේක ගෙදර බබාලත් වඩාගෙන මුණුබුරත් කුලේ තියාගෙන ඉන්නකොට ඔක පේරෙයිද ඉතින් කට්ටිය හිතනවා අනේ කොච්චර වන්නද දරුවන් ඇති අම්මාලා දරුසොරතල් පෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකන් ඉතින් බුම්මාලා කියලා දරුවල වෙනවා අම්මා හරිසෝ පුළුවන් නම් මෙහෙටත් අරගෙන එනවා බබාලා. ඉතින් ආවට පස්සේ අර විතක්ක ਵਿਚාර විතරයි. ඒකට මේ Taman ඉල්ලගෙන කන පරිප්පුව මේක කවදද පළවෙනි ධ්‍යානෙ ඉන්නකොට තේරෙන්නේ මේ පටවලා තියෙන දේවල් මගේ විතක්කේ දුන්නා මට පුළුවන් වෙයිද සවිතක්කං සවිචාරං කියන පළවෙනි ධ්‍යානෙ ඉඳලා අවිතක්කං අවිචාරං තියෙන විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධ්‍යානෙ ගියොත් පමණක් ප්‍රීතිය තේරෙයි ඒ ප්‍රීතිය මොහා කරන්නේ ප්‍රීතිය වනසාලන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක. නිසා කොයි වෙලාවක හරි කාට හරි භාවනාවක්, ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරහා ඇවිල්ලා මේ විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙයක් ලැබුණා නම් ඇත්තට එළියේ කතාව ගියොත් විනාඩි 5ක් ඇතුළත කතාව පැය භාගයක් විතර යනවා. එතකොට කරන එක නම් විතරනේ අහන එක නාගෙත් විතක්ක ਵਿਚාර වැඩි වෙනවා. අපි පොඩි ළමයින්ට දෙනවා මේ සතිපාසලේ ඒ අර මයින් ජායක වතුර බෝතලයකට පස් ටිකක් දාලා වතුර 100ට 100ක්ම පුරවන්නේ නැතුව ඔක හොල්ලලා අතේ තියාගෙන ඉන්න කියන. ඒකට අර මණ්ඩි එහෙම තැම්පත් වෙනවා. ඉතින් ටික වෙලාවක් යනකොට එහෙම තැම්පත් වෙනවා. ඉතින් ළමයට කියනවා ඇවිස්සිච්ච හිත පස්සේ වතුරත් එක්ක හෙල්ලුනා වගේ හිත. ඔබ නිකාං හිටපන් ඒකට ඔක තැම්පත් වෙන හැටි බලපන් උඩ හරිය පිරිසුදු වෙන හැටි බලපන්. ඒක නිසා මේ හිත ඒ බෝතලේ පිරිසුදු කරන්න එකයි කරන්න ඕනේ නලියන්නේ නැතුව හිටපන්. නිකන් හිටපන්. අතේ තියන්න ඕනේ නැහැ ඩෙස්ක් එකක් උඩ තිබ්බත් සනීප වෙනවා. ඒ වගේ එක තැනක වාඩි වෙලා නිකන් ඉන්න ඔච්චරයි භාවනාව කියන්නේ. තටමන එක එම නෙවෙයි. තටමන්න ගියොත් අර බෝතලේ ආයෙත් ඇවිස්සෙනවා. බෝතලේ තිබ්බොත් තැම්පත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් භාවනා කරන කෙනෙක් දන්නවනම් මේ විශේෂයෙන්ම පරියංක භාවනාවේදී මොනම අදිෂ්ඨානයක්වත් නැහැ මොනම චේතනාවක්වත් නැහැ හොඳට පట్టල වාඩි වෙලා මේ දීපු සැපේ මේ දීපු ඉඳුන් හිටුන් පහසුකමේ මට ඉන්න පුළුවන්ද බැරිද? ඊටිෙදි තිත gedර යන. අතීතයට යනවා අනාගතයට කක්ක හොයනවා. මේ පිරිසුදුකම තියේදි කක්ක හොයනවා. ඒකල කියනවා මේ පිරිසුදුකම ඒ කක්ක නැතිකරන්න මොන හරි මේ ඩිස්ඉන්ෆෙක්ටන්ට් එකක් හරි මොකක් හරි නැතිකරන්න කිමිකල් එකක් නැද්ද කියලා අහනවා. දන්නේ අර මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප තියෙනකම් අපේ හිත දිගටම මුක්ක් හරි විතක්කයකට දුවනවා. ඒ විතක්කේ දුවන එක එක එක්කනට ආවේනික ලක්ෂණයක්. එක එක්කනට ආවේනික ලක්ෂණයක් හිතන්න එපා ඔක්කොටම එක පිස්සුව තියෙන කියලා. එක එක්කනට එක එක පිස්සු තියෙන. කවදා හරි කාට හරි දැනගන්න පුළුවන් වුණොත් භාවනා කරනකොට මගේ හිත විවේක වෙනකොට ඇදෙන්නේ මොකීටද කියලා. කොයි පැත්තරද කියලා. ඒක ලොකු සොයා ගැනීමක්, ලොකු රෝග නිర్ణයක් කියලා. අන්න ඒක දෙන්න පුළුවන් නම් අපට අනසුද්ධ වෙනවා. එහෙම නැත්නම් භාවනා සාර්ථක වෙනවා. අපි කිව්වොත් එහෙම හිත පිට යන එකට දොස් කියන පටන් අරගත්තොත් නැත්නම් ඒව නතර කරන්න සද්ද නතර කරන්න ඕනේ වේදන නතර කරන්න ඕනේ හිත නතර කරන්න පටන් අරගත්තොත් අපිට කවදාකවත් මගේ හිතේ තියෙන විතක්ක ਵਿਚාරවල පැදුරටත් නොකිය අපි නොමකට යොමු කරන හැටි එයා වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන හැටි මට ඒක ගැන පාලන ශක්තියක් නැහැ ඒක දැනගන්නයි මේ භාවනා කරන්න කියලා දැනගත්තොත් ඊට තේරුම් ගන්න වෙනවා අය විතක්ක ਵਿਚාර නතරකරන සම්මා දිට්ඨියක ඉන්න ඕනේ. යහ දැක්මක් තියෙන්න ඕනේ. පුළුල් දැක්මක් තියෙන්න ඕනේ. යහපත් සංකල්පනා තියෙන්න ඕනේ. හැම විතක්කයක් ਵਿਚාරයක්ම කක්ක. අවිතක්කං අවිචාරක් නම් හොඳයි. ඉතින් අපි මේ තරම් කතා කරනකොට කොහොමද හිත ඇතුලේ කතා නොකරන තැනට දෘෂ්ටියක් පහළ වෙන්නේ අපට. එහෙම නැත්නම් සංකල්පයක් පහළ වෙන්නේ. ඒ නිසයි බොහොම නිකන් ව්‍යංගාර්ථයෙන් සරුවචනස අපිට කියන්නේ කැලේකට ඵලයන් ගහක් මුල වාඩි වෙයන් හිස් තැනකට ඵලයන් එතකොට ගස් වලට කතා කරලා ගස් කතා කරන්නේ ගංගා ඇලදොල වලට අපි ගිහිල්ලා කතා කරා කොහොමද මචං ඔය කාලෙන් දැක්කේ වරෙන් මචං සෙල්ලම් කරන්නේ කිව්වට ඒගොල්ලෝ ගණන් ගන්නෑ ඉතින් අඩු ගානේ අපිට තේරුම් අරගන්න වෙනවා ඒ යන්නත් බයයිනේ අපි කැලේට යන්නත් බයයිනේ ගහක් මුල වාඩි වෙන්නත් බයයිනේ ශූන්‍යාකාරය කියනකොට පිළිත් තුන් නැද්ද කියලා අහනවා. එහෙම නැත්නම් ඇපනූල් දාන්න අහනවා. මේ තනිකන් දෝෂේ. ඒත් නැත්නම් දෙයියන්ට පඳුරක් අයින් කරන්න හදනවා. අම්මෝ එහෙම කරන්න බෑ. කැලියට යන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේ විතක්ක ਵਿਚාරද කියන මේ අපි නාස්ලනුක දාගෙන අරගෙන යන මීහරකෙක් වගේ මේ ඉඳ තියෙන හැම එකේම කක්කාවට ඇදලා යන ගතිය බුදුන්ගේවත් කාගවත් ගුණේකුත් නෙවෙයි නුගුණේකුත් නෙවෙයි මගේ තක తీරුකම කියලා මගේ තෘෂ්ණාව කියලා තේරුම් ගන්න පුළුවන් නම් එතකොට තේරෙයි විතක්ක ਵਿਚාර නැතිකම සම්මා වාචා උස්සස්ම කුසලේ. ඒක තමයි තව කෙනෙකුට දෙන්න පුළුවන් ලාභය ඕන කෙනෙකුට කරදර කරන්නේ නැතුව ඉන්න. ආමන්ත්‍රණය කරන්න එපා. ආමන්ත්‍රණය කෙරුවොත් එයාගේ විල කැළඹෙනවා. ආමන්ත්‍රණා හෝති සහාය මජ්ජේ ගමනේ නිසින්නේ ඨානේ නිපජ්ජාය. අනබිචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේකග්ග විසාන කප්පෝ සෙනග මැද හිටියොත් ආමන්ත්‍රණ එනවා. හිටගෙන ඉන්නකොටත් ඇවිල්ලා කතා කරනවා. ඉඳගෙන ඉන්නකොටත් ඇවිල්ලා කතා කරනවා. ඇවිදින කොටත් ඇවිල්ලා කතා කරනවා. නිදාගෙන ඉන්නකොටත් ඇවිල්ලා කතා කරනවා. අනබිච්චිතං සේරිතම් පෙක්කමනවා. මේ ඇත්තට බෑ කියන්නේ නැතිවීම සඳහා මට එන්න බෑ කියලා කියන්නේ නොවීම සඳහා මගේ ස්වෛරී භාවයේ මට කංග වේනගේ තනි අඟ වගේ එකලා වෙන්න ලැබේවා කියලා දේශනා කළා දිනවා සූත්‍රයේ ඒ කග්ගවිචාන සූත්‍රයේ ගාථා 36ක් තියෙනවා 36ම ඉවරෙන්නේ ওই ගාථා පදේ ඒකෝචරේ කග්ගවිචාන කප්ප දැන් ඉතින් කොල්ලෙක් හිටාගෙන කෙල්ලෙක් හම්බ වෙන ගන්න බෙට හාෆ් එක කියලා කෙල්ලෙකුත් කියලා තියෙන ඉතින් කොල්ලෙක් නැත්තම් ඕක කරන්න බෑනේ ඒ නිසා දෙන්න එකතු වෙච්ච ගමන් ඔය කචල් එක පටන් අරගන්නේ ඒකේ ලියලා තිනවා මේ වලල්ලක් දැම්මට තනි අතේ මොකක්ක ගැටුම නැහැ වලලු දෙකක් දාපුවා මොකද වෙන්නේ සල සල සල සල සල සල ගහලා ওই දෙක වෙච්චි ගමන් බ්‍රහ්ම ලෝකේ ඉවරයි දේව ලෝකයට වැටෙනවා. තුර වෙච්චි ගමන් ගම. හතර වෙච්චි ගමන් කලහයි. ඒ නිසා තනියට කියනවා බ්‍රහ්මචාරී කිය. බ්‍රහ්ම ජීවිතය ගැන කතා කරන්නේ කතා නොකර ඉන්න. ඉතින් මේක මේ අද තියෙන ශිෂ්ට සමාජයේ දක්ෂව කතා කරන්න පුළුවන් චතුරත්වයේ පැත්තෙන් බලනකොට පේන්නේ මේ පසුගාමී වැඩක් වාගේ. කතා නොකර සිටීම. ඉතින් කාට හරි යෝගාවචරයට ඇවිල්ලා දවස් 5 වැඩමුළුවක් කරනකොට දවස් 10 වැඩමුළුවක් කරනකොට තමයි ශික්ෂාවක් ගන්න පුළුවන් නම් මේ කවුරු මොනවා කතා කරත් මට මේ ඇතුළත කතාව පිටත කතාව විතර නෙවෙයි ඇතුළත කතාවත් නතර වෙනවා නම් ඒක මගේ හැරිය යුතු ධර්මයක් මගේ හැරීමක් නොකට යුතු නොපනත්කමක් නොකර සිටීමක් කියලා කිව්වොත් ඒක අහන්න කවුරු කැමති වෙයිද කවුරුත් කැමති වෙන්නේ ඔක්කොටම ඕනේ මේ තමන්ගේ පුරච්චා පුච්චානම් කිය කියා කටමැත දොඩෝ දොඩවා කියා පාන එකනේ. ඒකට බුදුම ඕනම දෙයක් කැප කරනවානේ. මේ තමන්ගේ පණිතකම කියා පාණ්ඩයි කටමැත දොඩවණ්ඩයි දේශපාලනඥයෝ විතරක් නෙවෙයි. හැම කෙනාම එච්චරයි. ඉතින් ඒ නිසා කවදා හෝ කාට හරි හිතුනොත් අනේ මේ කට වහගෙන ඒක තැනකට ඉඳගෙන මේක ඇතුලේ මොකද වෙන්නේ කියලා බැලුවොත් විතක්ක ਵਿਚාර දෙකෙන්ම තමයි මගේ හිත ආනාපානට කියලා නතර කරන්නේ. මගේ හිත බිම්බි මහැකිරන කියලා නතර කරන්නේ. මම මේ ඉඳගෙන ඉනකොට බර දැනෙන්නේ ඒ විතක්කෙන් තමයි. ඇවිදිනකොට මේ වම් කකුල දකුණු කකුල නෙවෙයි කියලා දැනගන්නේ විතක්ක ਵਿਚාර දෙකෙන් තමයි. ඒවට කියනවා සම්මා විතක්ක කියලා. ඒ කියන්නේ කායානුපස්සනට අදාළ කරන භාවනාවට හිත මුලිච්ච කරලා දෙනවා. ආපాతගත කරලා දෙනවා. ඒක විතක්යෙන් කරනවා, ਵਿਚාරයෙන් කරන්නේ වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා පෙන්ලා දෙනවා. හිටගෙන ඉන්නකොට ඉඳගෙන නෙවෙයි කියලා පෙන්ලා දෙනවා. ඉඳගෙන ඉන්නකොට හිටගෙන නෙවෙයි කියලා පෙන්ලා දෙනවා. අන්න ඒ ගැන කතා කරනවා නම් ඒකට අපි කියනවා ධම්මා ධම්මා ධම්මීවා කතා. එහෙම නැතුව එයින් පිට දේවල් වලට කතා කරන්න පටන් අත්තුත් උන සබාවෙත් අවධානය පැත්තකට යනවා. කෙලෝරක් නැහැ. ඉතින් ඒක නිසා වැඩමුළුවකට ඇවිල්ලා අපි කතා නොකර ගත කරන එක එක භාවනාවක් කියලා. එනතම් පැයක් වාඩි වෙලා හිටියොත් ලැබෙන කුසල් ප්‍රමාණය ටොන් ගාණෙන් මනින්න බෑ. කතා නොකර සිටීමෙන් ලැබෙන ආනිසංස. gedaraක හිටියානම් කොච්චරක් අපි පටලවෙනවා. ඇඟට තේරෙන්නේ නැතුව. ඉතින් ඒ බුදුම පණ්ඩිසාංශේ එක බණක් කිව්වා ඒ මුසාවාදා පිසුනා වාචා පරසා වාචා සම්පප්පලාප කියලා සම්පප්පලව කියන්නේ හිස් වචන කතා කරනවා කියන්නේ. තේරුමක් නැතුවට කවුරු හරි දැක්කට ආ කොහොමද ඇයි හොඳ අයිය පවත්තන එක. ඉතින් ඕකෙන් තමයි පැටලෙන්නේ. ඉතින් කවුරු හරි දන්නවනම් මේ සම්පප්පලාපේ කියන එක සතෙක් මරණ තරම්ම අකුසල කර්මයක් කියලා. අපාගාමී අකුසල කර්මයක් කියලා. සතෙක් මරන උන කපනවා තියනවා දතා දඟලනවා පාපේ තේරෙනවා. මේ පච කතා කරන්න ගියාම සම්පප්පලාප කතාවනේ මේක මේක කර්මපතයක් වෙනවා කියලා දන්නවනම් අපි එකතු කරපු ඔක්කොමත් හරි ඒක පචයක් කියපු ගමන් ඉවර සම්පප්පලාව කියන පච නෙවෙයි පප් පප් පප් පප් පප් පප් ගාලා කියන එක. කච කචේ කියලා කියන්නේ. සෙනගත් එක්ක හිරියෝ කාදාකත් බේරන්න බෑ. අපි අපි කොච්චර අපි මේ සමන්පිච්ච මල් ලක්ෂයක් පූජා කරා. කර්ජින බින්ගම් 1000ක් කරා. දැන් හාමුදුරු 100කට දන් දුන්නා. සම්පප්පලාපයක් කරපු එක මතක් වුණොත් එimhe අවසාන මොහොතේදී මේ ඔක්කොමත් කරලා කරබහගෙන හිටියානම් සියලු ගුණ වඩන්ඩ ගුණ වහගෙන ජීවත් වෙන්නේ කාටද කියපාන්නේ ඉතින් මේක සාමාන්‍ය මම මේ කතා කරන්නේ gedara thore මට්ටම. ඒක මේ භාවනාවකදී තාමත් වැදගත් වෙනවා. අපිට ලැබෙන අත්දැකීම හරිම සුවිශේෂී. හිතෙනවා කියන එක ලේක කියන්න කමටහන් සුද්ධ කරන්නලා විතරයි. අතන මෙතන කියාපපෑ විදින්න යන්න එපා. ගියොත් වෙන්නේ මොකද්ද? අර උපයාගත්ත දේ හිස් වේවැල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ ඒක නිකම්ම නිකං නාස් වෙලා ඉතින් ඒක තේරුම් ගත්තොත් තේරෙයි කාට හරි දවසක මේ ආර්යයන් වහන්සේලා අතර තියෙනවා ආර්ය විවහාරය කියලා එකක්. දැක්ක දේ දැක්ක හැටියට කියනවා. ඇහිච්ච දේ ඇහුණ හැටියට කියනවා. දැනිච්ච දේ දැනිච්ච හැටියට කියනවා. ඔය පරෝක්ඛා භක්තිය භක්තිය නෑ. ලූ ප්‍රත්‍ය නෑ. මේක මම දැක්කා. මේක මම ඇහුවා. මේක මම වින්දා ඉච්චරයි. උකට අතිශෝක්ති මුකුත් ඕනේ එතකොට තේරෙනවා අපි එදින්දා කතා කරනකොට කොච්චරක් මේ ආලවට්ටම් දාන්න කියලා පලිප්පුවේ දාලා කරන්න ගිහිල්ලා නොදැනුවත්කමින්ම සම්පප්පලාපයට හේතු වෙනවද කියලා. එතකොට තේරුම් ගන්න පුළුවන් නම් සම්පප්පලාපේ කියන මේ කර්මපතයත් සතෙක් මැරීම හොරකම් කිරීම ආදී කර්මපත දෙකම අපාගාමී කියලා. ඉතින් අපායේ ඉන්න බැරි හරියක් බයන්න දෙන්නේ නැහැ ගියාට පස්සේ ඔක්කොමලා හම්බ වෙනවා හැබැයි. ওই ටික ඔක්කොම හම්බ වෙනවා කැබිනට් එක එහෙම තියන්න පුළුවන්ලු අපායි. එහෙමම ෂැඩෝ කැබිනට් එකයි කැබිනට් එකයි එහෙම එහෙදි හම්බෙන්න පුළුවන්. මේ කච කචේ තියෙන නිසා. ඉතින් ඒක නිසා තව තියෙනවා ඇත්තට මේක සම්බන්ධව විස්තර කියන්න අපි හෙට වෙලාව ගනිමු. හොඳට මට කියන්න වෙලා තියෙන අපි කතා නොකර හිතාන හිටියට කතා නොකර ඉන්න ඕන කියලා හිතාන හිටියට සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව කතා නොකර ඉඳ ගියොත් පිස්සු හැදෙන්න ඉඩ තිබේ. දෙල්ලමක් නෙවෙයි. පිටරටවල 70%කට වැඩිය දැන් මානසික අසහන මොකද දෙන්නේ කතා කරන්නේ නැහැ රටවල් වල. මහත්යලා නෝනලා යනවා බල්ලෝ අරගෙන. බල්ලා සාමාන්‍යයෙන් එක එකාට ඉඹ ගන්නවා පස්සවැත්තත් එක්ක ඉඹිනවා. මහත්යෙක් මහතෙකුට නම් කවදාවත් කතා කරන්නේ නැහැ. කතා කරුවොත් නඩු. ඉතින් ඒගොල්ල වෙනම යනවා කවුන්සලින් කියලා එකට. ඒකට කියන්නේ මේ උපදේශන සේවාව පැයක් කියන කතාව අහගෙන ඉන්න පවුන් 30ක් ගන්නවා. වැඩ තියෙන කිල කච කච ගන්න එක විතරයි. යා කියනවා යා කියන කිසිම දෙයක් කාටවත් කියන්නේ මම අහගෙන ඉන්නවා. අනේ සනීප වෙනවා. ලෙඩ ඔක්කොම සනීප වෙනවා. ලංකාවේ එක නොමිලේනේ හම්බෙන්නේ. බස් වෝල්ට් එකට ගියත් කතා. සුපර් මාකට් එකේ කවුන්සලින් නැහැ ලංකාවේ. ෆ්‍රී ඇසෝසියේෂන් නැහැ. බල්ලන්ටත් වැඩි අපි කතා කරනවා. ඒ නිසා ඔය හොඳ පැත්තකුත් තියෙනවා අප්පා භාවනා නොකරන ලෝකේ ඔය කතාවල් ටිකක් යන්න ඕනේ නැත්නම් එහෙම පිස්සු වැදිනවා. ඔය ගෝයන්ක භාවනා ක්‍රමයේ කරන්න ගියාම කතා කරන්නම දෙන්නේ නැහැ. අර එක්කෙනෙක් කියනවා මේ දවස් 10 භාවනා කරුවට පස්සේ එනත ඇති වෙච්චි කම්පැනි හැටියට ඊට පස්සේ වචනයක්වත් කතා කරන්න බැරි නෝල් මුළු ජීවිතේටම. ආයෙ කතා කරන එක නතර වුණා. ඒ නිසා මේක මේ ද්වේගයෙන් යන වාහනේ එක සැරේ බ්‍රේක් ගහන්න යන්න එපා. ස්කිඩ් කරනවා. ටික ටික අඩු කරන්න. අඩු කරන්න නම් දෘෂ්ටියක් තියෙන්න ඕන. හොය දැක්මක් තියෙන්න ඕන. ඊට පස්සේ සංකල්ප හැදෙන්න ඕන. ඊට පස්සේ තමයි අපිට හිමීට කතාව නතර කරන්න පුළුවන්. ඒ නිසා ධම්මීමා කතා කමන්නේ. පුළුවන් තරම් ඒ ආර්ය තුෂ්ණි භාවයේ ගණන් කරන්නේ නැත්නම් දවසර කතා කරන වචන ගන්න ලියා ගන්න. එතකොට තමයි තේරෙයි. ඒක සුවසේ කරන්න පුළුවන් ඉන්නේ පස්චිම භාවික පිං ඇතිවත්තන්න විතරයි. කොට මේක කරන්න බෑ. වුණා වුණාට කරන්න බෑ. මොකද ඒකට අර ධර්ම પરම්පරාවක් එන්න ඕනේ. ඒ නිසා අපි කවුරු හරි කතා කරනවා කිලිම බනින්න යන්න එපා. මොකද කතා එකපාරේ නැත කරොත් ඒ මනුස්සයට එක එක ලෙඩ එනවා. තමන් ඒ වුණා ඒක නිසායි කියලා තමන්ව දොඩමළු වෙන්න යන්නත් එපා. අන්නේ මේ තැනක කතා කරද්දිම හරි කමන්නේ තමන්ගේ චර්යාව හදාගන්න ලොකු සම්මාදිටියක් අවශ්‍යයි. ලොකු සම්මා සංකප්පයක් අවශ්‍යයි. ඒක ඇත්තටම වෙනවද නැද්ද කියලා සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පේ Taman ළඟ තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කතාවෙන් තමයි. ඒ නිසා මම අද මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. අපි තව ටිකක් මේ ගැන සාකච්ඡා කරමු. මේ මිච්ඡා වාචාවෙන් අපි වෙන් වෙන්නේ කොහොමද කියලා. ඒකට භාවනා අධ්‍යක්ීමුත් සහිතව මේ මල් මාලයක් ගොතන්නසේ අපි මේ වචනේ පරිසමාප්තාර්ථයෙන් පවුණු කිරීමට අදිෂ්ඨානයක් තියාගෙන දවසේ වාඩි වෙලා ඉන්න විනාඩි ගාන ඒකාන්තෙම මිච්ඡා වාචා නැති එකක් කියලා සතුටින් ඒක සතුට අරගෙන සතිය වැඩි වීමට ඒක හේතු ආසනාවක් කරගන්න මේ ධර්ම දේශනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතනින් අතර කරනවා සීල දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා